අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම සාකච්ඡාවේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලියනගේ මාතය ඉල්ලා සිටිමු ලිඛිත පස්ස සභාගත කිරීමෙන් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ ආරම්භයේ අපිට ලබා දෙන විදියට අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දවසේ භාවනාවට සම්බන්ධ ප්‍රශ්න 12ක් ඉදිරිපත් වෙලා තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව මම දැන් මෙතන යයි මෙනෙහි කරමින් සිට හුස්ම රැල්ල වෙත යොමු කළෙමි. හුස්ම රැල්ල සිත ලෙස සීතල ලෙස වම් නාසයෙන්ද ඇතුල් වී දකුණු නාසයෙන් උණුසුම්ම පිටව නාසිකාග්‍රයට දැනුනි. මේ අන්දමින් ටික වේලාවක් හුස්ම රැල්ල දිස බලා සිටින විට එකපාරටම ගැසිලා ගියා වගේ දැනුණා. නිල් පාට වලාකුලක් වගේ දිස්සුණා. ඇඟපතට තදගතියක් සමග අත උකුල මත නැතුවා වාගේ දැනුණා. මම සතියෙන් සිටි නිසා මගේ මුළු ඇඟම වේදනාවක් සමග දැවිල්ලක් ඇති වුණා. එය වේදනාව ඉවසාගෙන සිටින විට ලොකු සද්ද දෙකක් ඇහුණා. ඒත් හිත ගැස්සුණා. ගැස්සුනේ නැහැ. සතියෙන්ම සිටියා. මේ විදියට පැයක් පමණ සිට මම ඉරියව්ව වෙනස් කළෙමි. ස්වාමින් වහන්සේට නිරෝගී සුව ලැබේවා. තෙරුවන් සරණයි. මේකේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න ප්‍රකාශයක් තියෙන්නේ. කෙසේ නමුත් අර ආනපාන දිහිත ගියාට පස්සේ එක පාට හදිස්සි වෙනවා වගේ තමයි අපිට පේන්නේ. නමුත් කිසිම හදිස්සියක් විපස්සනාවේ නැහැ. ඔක්කොම සිද්ධ වෙන්නේ අනුපිළිවෙලට. ඒ නිසා අනිත් දවසේ මම මේක හදිස්සියක් හදිසි අනතුරක් සැකකටයුතු දෙයක් නැහැ. ගානට සතිය පියවරෙන් පියවර යනවා නම් ඒ දවසේ අනිත් දවසේ වෙනකොට ඒ සැකමසුතෙන්ට කලින් දෙගුණයක් සතිමත් වෙලා එමීට බදලන හැල්මේ බස්සන්න ඕනේ. එතකොට පේනවා මේ වෙනස් වීම වලට අතරමැද සතිය ගිලිහුනොත් බයක් චකිතයක් සැකයක් ඇති වෙනවා. අතරමැද සතිය වැඩි කරගත්තොත් මේක ධර්ම න්‍යායක්. හේතුඵල ධර්මයක්. මේක කිසිම গুপ্ত දෙයක් නැහැ කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අනිත් දවසේකට ලෑස්තිලා යන්න කියන එකයි උත්තරයක් වශයෙන් ප්‍රශ්නයක් වශයෙන් අහන්නේ නැහැ. නමුත් කියන්න තියෙන ඉච්චරයි. ගරු ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ල වදින ස්ථානය දැනෙන්නේ නැහැ මේ සඳහා උපදෙස් පතමි තෙරුවන් සරණයි ඉතින් කවුරු හරි බලන්නේ කියලා කිව්වනම් දැනෙන්නේ නැත්තම් ප්‍රශ්නයක් ඒ වෙනුවට පේන්නේ මොකද්ද කිව්වනම් ඒක තමයි උත්තරේ ඉඳගත්තට පස්සේ මොනවද පේන්නේ කියලා කිව්වනම් එච්චර අපිට දැනගන්න ඕන අරක පේන්නේ මේක පේන්නේ නැහැ කිව්වනම් ඉතින් යන්න ඉස්සෙල්ලම හිතාන කියලා තියෙනවා ඒක පේන්නේ කියලා ඒක තමයි කාම ලෝකය කියලා කියන්නේ අපි දැන් කාම ලෝකේ ඉන්නේ නෙවෙයි ඉන්නේ මුළු හදින්ම සිල් අරගෙන ගිහිල්ලා මුළු හදින්ම අපි මොනවාක්වත් නොකර බලනවා. පේන්නේ මොනවද කියලා කියපු දවසේ ඔන්න භාවනාව පටන් ගන්නවා. අරක පෙන්නුන්නේ නැහැ මේක පෙන්නුන්නේ නැහැ කියලා කන්දොස් කිරියාවල් කියනවනම් ඒක සාසනය නෙවෙයි. ඒක සතියක් නෙවෙයි. ඒක මේ ආසාවක්. ඒක නිසා මේක නා කැමැතිද කියන්න සභාවට පෙනුනේ මොකද්ද කියලා. එහෙමනම් අපිට ඒක නා භාවනාවට අපිගේ පරෝජනයක් තියෙනවා. නැත්තම් ওই গুপ্ত භාවය රැකගෙනම gedරෙයි. ඒකට භාවනා වැඩමුළුට හිටියයි කියලා වැඩි ආනිසංශයක් වෙන්නේ නැහැ. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. සභාගත කරන්න කැමැතිද කියලා එහෙම වාඩිලා ඉන්නකොට පෙනිච්ච දේ මොනවද කියලා. ඒ කියන්නේ දැනගන්න අවශ්‍ය නැත්නම් ඉතින් මේන් එහාට අපිට යන්න බෑ. දීලා තියෙන ප්‍රශ්නට දෙන්න තියෙන උත්තරේ ඉතරයි. ඊගාදාසේ හරි ලියන්න මේ අනිකාටත් එක්ක මම මේ කියන්නේ නොපෙනිච්ච දේවල් හෝ බලාපොරොත්තු වෙච්ච දේවල් පතන එක තමයි කාමී. පෙනිච්ච දේවල් කියන එක තමයි යථාභූත ඥාන දස නිසා අනිදාසේ පිරිණි මොනවද කියලා කියන්නේ කියලා කරුණාවෙන් මතක් කරලා අපි යනවා ඉස්සරහට. ගරු ස්වාමින් වහන්සේ බුදුගුණ භාවනාව අසුභ භාවනාව වඩන්න පුළුවන්. හිත පිට ගියාම නැවත අරගෙන භාවනා කරනවා. පරයන්කේ ඉන්නත් පුළුවන්. නමුත් ආනාපාන සති භාවනාව වැඩිීමේදී හුස්ම රැල්ල වදින තැන තවමත් හරියාකාරව දැනෙන්නේ නැහැ. මේ සඳහා උපදෙස් පතමි. ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ වේ. ඔය ඉස්සෙල්ලා ප්‍රශ්නෙටම විස්තර සහිතව නිකන් කියනවා වගේ බුදුගුණ වඩනවා කියලා මොකද්ද කරන්නේ? අසුබේ වඩනවා කියලා මොකද්ද කරන්නේ? පරියංකේ ඉන්නකොට මොනවද පේන්නේ කියන තුන විස්තර වෙනවා නම් ඒක දිගේ අඬව තිබ්බා. ඒක ඒව නම් කල්සෙන් සඳහන් කරලා තිනවා ඉස්සල්ලේ පෙකනට වැඩි යමක් තියෙනවා ඒකේ. නමුත් ආනාපාන සතිය පේන්නේ නැහැ කියලා ඉස්සලෙකන වගේම මොකද්ද බලාපොරොත්තු සුන්විච්ච ගතියක් තියෙනවා. ඒ බලාපොරොත්තු සුන්විච්ච ගතියම තමයි දුක කියන්නේ, සංසාර කියන්නේ, අපාය කියන්නේ. මොනවාක්වත්ම බලාපොරොත්තු වෙන්න එපා. වාඩි වෙලා හොඳට බලන්න මම සමබරව ඉන්නවද සැහැල්ලුවට ඉන්නවද ලීච්ඡ ස්වරූපෙන් ඉන්නවද මම මොනවද හිතලා කරන්නේ නැද්ද අන්නේ මේ හිතලා කරන්නේ නැති වෙලාවේ වැටෙන්නේ මොකද්ද කියන එක ලියනවනේ ඒක තමයි භවනා ආරම්භය කියන්නේ. ඉතින් එහෙම නැතුව එක එක දේවල් ඔලුවට දාන්න යන්න එපා. ඒ දැම්මත් කමන්නේ වැටහෙන දේ කියන්නේ නැතුව යන්න බෑ. ඒ නිසා මේ කනාගෙන් අපි අහම බලන්න කැමතිද කියලා ඒ පරියන්කේ මට ඉන්න පුළුවන් කියලා ලියලා තියෙන වාක්‍යයේ පරියන්කේ ඉන්නකොට වැටෙන්නේ මොකද්ද කියලා දැනෙන්නේ මොකද්ද කියලා අත්විඳින්නේ මොකද්ද කියලා එතකොට පුළුවන් අපිට සබාවක් වශයෙන් ඉදිරියට යන්න ගරු ස්වාමීන් වහන්ස පරියන්ක ඉන්නකොට දැන් බුදුගුණ භාවනාව මම බුදුගුණ වඩනකොට ගොවිලාවක් පැයක් විතර වගේ වුණත් මට ඉන්න පුළුවන් හිත පිටට යන්නවත් අඩුයි මම මේ මට සමහර වෙලාවට දැනෙන්නෙත් නැහැ මං භාවනා කරනවද කියලා ඒ තරමටම හිත බුදුගුණ භාවනාවේදී හිත තියෙනවා ඉතින් මේ නමුත් මේ මට හොස්පිටල් අර කියන්නේ හොස්පිටල් වදින දැන් මම ඉන්නකොට බුදු ගුණට වගේ දෙයකට හිත නොයොදා හුස්මත් පෙනී වගේ අපේක්ෂාවකුත් නැතුව ඉඳගෙන ඉන්නවා කියලා තියෙන ඔගේ වාක්‍යයක් තියෙනවා මට පරියන්කේ ඉන්න පුළුවන් කියලා. පරියන්කේ ඉන්නකොට මොනවද වැටෙන්නේ? මොනවද දැනෙන්නේ? මම දැන් හිටගෙන නෙවෙයි කියලා කොහොමද දන්නේ? මම නිදාගෙන නෙවෙයි කියලා කොහොමද දන්නේ? ඔව්. හිඳගෙන හිඳගෙන ඉන්න බව දැනනවා. ඒ දැනෙන දේ මොකද්ද කියන එක තමයි මම මේ කටවචනේ ගන්නහන්නේ. මොනවද දැනෙන්නේ ඉඳගෙන ඉන්නවයි කියලා. හිටගෙන නෙවෙන එකෙන් ඉඳගෙන ඉන්න එක හිටගෙන නෙවෙයි ඉඳගෙන ඉන්නවා කියලා විශේෂණය කරලා දැනෙන්නේ මොනවද? මම මෙතන ඉන්නවා කියලා දැනෙනවා. ඔය ඒක ඉතින් ඉඳගන්න නැතුව කීත හැකිනේ. ඉඳගත්තු කෙනෙක් වශයෙන් ඊට වැඩිය මොනවද ප්‍රායෝගික වශයෙන් දකින්නේ? හිටගෙන ඉනකොට දැනෙන දැනීමට වැඩිය ඉඳගෙනකොට ඉන්න දැනීමේ වෙනස මොකක්ද? ඒකෙන් තමයි අපි මේ මේ ඇද්දලන්නේ කතාවට දාගන්නේ නැත්තම් කියන දේ තේරෙන්නේ නැහැ. ඔය අනිකරිය කීයද හැකි මේ ඉඳගන්න ඉඳගන්නෙත් නැතුව කීයද හැකි මම දැන් මෙතන ඉන්නවා කියලා දැනනවා කියලා. ඒක නිකන් මූල ධර්මයක් විතරයි. සිත සිත පිටතට ඉඳගෙන ඉන්නවා සිත පිටතට වෙන සිත වලට එහෙම යන්න අඩුයි. වාඩි වෙලා. හරි වාඩි වෙලා ඉන්න වෙලාව හිත පිට ගියා නම් ඒ බව දැනගන්නේ කොහොමද? ඒ බව එකපාරට මට දැනෙනවා දැන් හිත පිට ගියා කියලා. යන්නේ මට දැනෙනවා කියන එක තමයි මම මේ මයික් එක හරහා එළියට ගන්න හදන්නේ. ඒක වසංගන එක තමයි කෙලස් වල හැටි. අපි ඒක එකඟ වෙන්න ඕනේ, givis ගන්න ඕනේ, කෙලෙස් වලට පාර දෙන්නේ අපි දන්න විදිහට හිත පිට ගියා. එතකොට ඒ බව දන්නවා. හිතට හිත ඉන්න ඉරියවට ආව ඒ බව දන්න. අන්නේ දන්න ටික හෙලි වෙන්න තමයි අපි උත්සාහයක් කරන්නේ. ඒකයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. මොකද්ද දන්නේ කොහොමද දන්නේ දැන් මං ඉඳගෙන ඉන්නේ කියලා දන්නේ කොහොමද? දැන් හිත පිටසට ගියා කියන්නේ වෙන වෙනත් සිතවිල්ලකට හරි ගියාම ඒක මට දැනෙනවා. ඒ දැනෙන ටික මට දැනෙනවා කියවට අනික් කෙනාට දැනෙන්නේ නැහැ. ඉන්නේ එක හෙලි කරන්න පුළුවන් එකම සතා මනුස්සයා විතරයි. අනික කිසිම සතෙකුට හෙලි කරන්න බෑ. ඒ නිසා අපි අලියකින් ඇවොත් එම් බර කොටයක් ඔසවන බරද කියලා ඔළුව ඔල්ල ඔව් ඔව් කියාවි. ඌට කියන්න බෑනේ වෙනස. අපි මේ බුදුහාමුදුර අපිට කතා කරලා තියෙන අපිට පරිච්ඡේද ඥානයක් තියෙනවා. ඉඳගෙන ඉන්නකොට මෙහෙමයි, හිටගෙන ඉන්නකොට මෙහෙමයි. පිට ගියාම මෙහෙමයි, පිට ගියේ නැති වෙච්චාම මෙහෙමයි. මේ වචනේ හෙලියට එන්න පුදුමාකාර පැකිලීමක් අපේ තියෙන. ඒක තමයි කෙලස් කියන්නේ. අපි මේ කෙලස් වලට ඉඩ දෙන්නේ නැතුව මේ අපි ඉතින් කවුරුවක්වත් මේ නඩු කරලා කතා කරනව නෙවෙයිනේ හෙලි කරන්නේ. මම ඉඳගෙන ඉන්නවා. ආනපානෙ වෙන්නේ මට ඉඳගෙන ඉන්නකොට පේන්නේ මොනවද දැනෙන්නේ මොනවද අත්දකින්නේ මොනවද කියන එකයි මම මේ අහන්නේ. එතකොට මුල්ම දවසේ බණපටිය අහනකොට මූලික කමඨාන උපදේශ අහනකොට ඒකට හිත වැදුනද නැත්නම් අවස්ථාව ලැබුණ නැද්ද නැත්නම් ඒක තේරුනේ නැද්ද? තේරුණා. මට හිතෙනවා ආයෙසරක් ඒක අහන්න වෙයි කියලා. මොකද මේ පලාතකටවත් ගිහිල්ලා නැහැ මේ ප්‍රයත්නේ දැන් දවස් දෙකක් තුනක් ගිහිල්ලානේ. ඒ නිසා නැවතත් බණපටිය අහන්න පට්ටල හොඳට සම්බරව වාඩි වෙන්න. වාඩිලා බලන්න මම දැන් කොහොමද දන්නේ ඉඳගෙන ඉන්න බං. Tamanට දැනෙන එක ඇත්ත. ඒක තව කෙනෙකුට කියනකම් ආනිසංශ නැහැ. නිසා එකතු කරන්න පුළුවන් නම් එකතු කරන්න නැත්නම් අනිත් දවසේ ආයෙත් ඒ ටික ලියන්නේ නැතුව නඩුව පරාදයි. ඉඳගෙන ඉනකොට ඒකට සක්මන් කරනකොට කොහොමද දැනෙන්නේ කියලා ඇහුවොත් කොහොමද කියන්නේ? සක්මන් කරන වෙලාවේදී තමයි සාර්ථක වෙච්ච අවස්ථාවල් මතක තියෙනවා. ඒකේ කොහොමද වැටෙන්නේ? සක්මන දැන් හරි කියලා දන්නේ කොහොමද? ඒ දැන් වම දකුණ කියලානේ සක්මන් කරන්නේ. ඉතින් ඒ විදිහටම සක්මන කරගෙන යනවා. හරි. එතකොට ඒක දැන් හරි. දැන් මගේ හිත තියෙන සක්මනේ කියලා කොහොමද දන්නේ? මම කකුල තියෙනකොටම මම සිත තියාගන්නවා එතෙන්ට. එතකොට අනිත් කකුල දකුණු කකුල තියෙනකොට එතෙන්ට සිහිය. ඒ කකුල තියෙන වෙලාවේදී නිකන් විස්තර වැඩි වෙයි මේ වම නෙවෙයි මේක දකුණමයි කියලා කොහොමද දන්නේ නැත්තම් මොනවද දකුණු කකුලට වැටෙන්නේ කකුල තියෙනකොට වැටෙන්නේ දැන් තද ගතියට වැටෙනවා. අන්න වගේ ඉඳගෙන ඉන්නකොට මොනවද වැටෙන්නේ? දකුණු කකුල තියෙනකොට පොළවේ තද ගතිය වැටෙනවා. බින්ස ඒකට ඉඳගෙන ඉන්න බව දැන් ඇවිදිනව නෙවෙයි ඇවිදින පතුලේ වදින්නේ. ඉඳගෙන ඉන්නකොට මොකද්ද පොළවේ වදින්නේ? කකුල් දැන් දන නමන් ඉන්නකොට ඒ හරිය කැක්කුම වගේ එනවා. ආ මේ ටික ගණ්ඩායි මම මේ දෙක දිගට දිගට ප්‍රශ්න අහන්නේ. එතෙන්ට එන්නේ නැහැ. ඒක තමයි කෙලස් කියන්නේ. ධනේශෙන් පහල සමහර වෙලාවට ගොඩාක් කැක්කුම එනවා. එච්චරයි ආනපානේ ඕනේ නැහැ. ඒ ටික දන්නවනම් කැක්කුම නිකන් කරදරයට වගේ තමයි තියෙන්නේ. නමුත් ඒ කැක්කුම තියෙන නිසා දන්නවනේ මෙතන ඉන්නවයි කියලා. ඉතින් ඒකයි දවස් තුනේම බණ බණ කියනකොට කිව්වේ මොනවා හරි ඇඟේ විකෘතියක් වේදනාවක් නැත්නම් ප්‍රකෘතියක් සුඛයක් දැනේ. අන්නේ දැනෙන දේ හෙලි කරපු දවසේ භාවනා ගියා. භාවනා ඉස්සරහට ගියා. ආනපන දැනෙන්නේ නැහැ. ඕ මං බුද්ධානුසතිය හිත දැම්මා කියනවා තේරම අපි අනවශ්‍ය අපි කැමැත්තෙන් නැත්තම් බලාපොරොත්තු වෙච්ච දේවල් නේ. වාඩි වෙන්න වාඩිලා බලන කොහොමද දන්නේ. ඒකට අනිත් දවසේ පුළුවන් වෙයිද මේ විදිහට වාඩි වෙලා මේ වාඩි වෙලා ඉන්නකොට මට වැටහෙන දේවල් ওই වාක්‍ය දෙකක් කියප එක තුනක් හතරක් එකතු කරන්න ඔච්චරයි භාවනාව කියන්නේ. නොපෙනී ආනපන කලබල වෙන්නත් එපා. කොහොම හරි මේ බබා කතා කරවන්න ඕනේ. කතා කරන්නේ නැති තාක්කල් කෙලෙස්. ඕකට නෙමෙයි බයලජ්ජාව කියන්නේ. බයලජ්ජාව කියලා කියන්නේ නොකෑමන දහබසුරව පට්ටපඳුරු දේවල් වල තියෙන බයලජ්ජාව. මේකෙදි බය නැතුව කියන්න ඕනේ මම ඉඳගෙන ඉනකොට මෙහෙමයි. ඇවිදිනකොට මෙහෙමයි. නිදාගෙන ඉනකොට මෙහෙමයි. ඒ ඔක්කොම මවපු දේවල් නෙවෙනේ. ඇත්තනේ. අන්නේ ටික හෙලි කරන්න. ඒක ලියලා බලන්න සක්මන් කරනකොට අර වගේ පීවර කීයක් මට දැනි දැනි දැක දැක යන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ මුළු ගමනම එහෙම වෙනවයි කියලා ගොඩාක් කරදර තියෙනවා. හිත කරදර දුක් වේදනා හිතවිලි සද්දනු තීදී අරක වැඩි වෙනවා උන බාහන වැඩෙනවා. ඉඳගෙන ඉනකොට චිත්තක්ෂණ කීයක් ඉඳගෙන ඉන්න බව දන්නවද කියලා දන්නවනම් ආනාපාන කියලා විශේෂයක් නැහැ. ඒකට ආනාපාන ගෙදෙට්ට එයි. ඒක අපිට ලැබෙන අතිරේක ලාභයක්. එතකොට මේ කතා කරපේකෙන් පොරොදිනක් තියෙනවා කියලා හිතනවාද? ඔව් ස්වාමීන් වහන්සේ. මොකක් මොන වගේ පොරොදිනක්ද ලැබුණේ? ඒ කියන්නේ ඇවිදිනකොට එහෙම නැත්නම් භාවනා කරලා වාඩිලා ඉන්නකොට එහෙම දේ දැනෙන දැනෙනවා කියන එක කොයි ආකාරයටද දැනෙන්නේ කියලා හෙලි කරන්න. හෙලි කරන්න. ඒකයි කමටහන් සුද්ධ වෙනවා කියන්නේ. එතකොට ඒකට අර්ථ දාන්න එපා. හොඳද නරකද මොකුත් නැත. එන දෙක කියනවා. එතකොට මේ ටික අහනකොට ඉස්සලා ප්‍රශ්නේ ආපු එක්කනට උත්තරයක් ලැබුණාද කියලා මම දැනගන්න කැමතියි. ඉස්සලා කරණ අත ඉස්සුවේ නෑ ඉස්සලා. අත උසන්න කැමතිද? මේ ගන්න වෙලාවෙන් එයාටත් වැඩක් වුණාද කියලා දැනගන්න. නෑ. කැමති නෑ කවුරුත් අත දෙන්නේ නිසා අපි යනවා ඊගා ප්‍රශ්න. සරණ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ පර්යංක භාවනාවේදී මම හුස්ම කෙරෙහි සිහිය පිහිටුවාගෙන සිටින විට විනාඩි 20කින් පමණ කායික වේදනා පැන නගින්නට උනේමි. එවිට එම වේදනා කෙරෙහි සිහිය පිහිටුවාගෙන සිටි අතර විටකදී දෙයත් හා පාද නොදෙනී ගිය අතර කය සැහැල්ලු බවක් දැනුනි. විනාඩි 45කින් පමණ මගේ සිරුරෙහි දහඩිය දමා ක්ලාන්ත ස්වභාවයක් ඇති වීගෙන පැමිණියේය. මම ඒද සිහියෙන් බලා හිඳින විට මම ක්ලාන්තව වැටෙන්නේට යන බව යන්නට වූ නිසා ඉරියව්ව නැවත ඉරියව්වෙන් ඉවත් කිරීමට සිදු නෙමි. ගරු ස්වාමින් වහන්සේ මගේ ප්‍රශ්නය වන්නේ එම ක්ලාන්ත ස්වરૂපයේ ආවිත දැඩි අපහසුයේදී කුමක් කළ යුතුද යන්නයි. කරුණාවෙන් පහදා දෙනු මැනවි. ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. මේ ක්ලාන්ත වෙන වෙලාවේදී සතිය පිටවන්න පුළුවන් කියලා කිව්වනම් ඊට වැඩිය දුකක් ආවා සතිය පිටවන්නට සුදුස්සෙක් බාටපත් වෙනවා. ඒ නිසා අපි දැන් කියන්නේ නිකන් කියනවනේ කලන්තය හදනවනේ නිකන් තේකක් බොන්නයි කියලා. ඒ වෙලාවේ නිකන් තේකක් තිබුණ නැත්නම් බොන්න බෑනේ. කලන්තේ වෙනවනේ නිකන් තේකක් බොන්න කියන්නේ. කට කහනවට කියන කතාව. ඉතින් කලන්තේ තියේදිත් මුකුත් වෙන්නේ මේ මේ සතියෙන් ඉන්න බලන්න. ඒක තැනකදී අපිට හුස්ම ගන්න බැරුව දාඩිය දාලා හීන් දාඩිය දාලා දැන් මැරෙයි දැන් ඉවරයි ඕක එක්ක ඉරව කඩපන් එක්ක සතිය කඩපන් කියලා নানা ප්‍රකාරයෙන් අපිට බලපෑම් එනවා. අපිට නෙමෙයි මට. ආනේතියේදී සතිය ගැන අදහිල්ලෙන් බුදුහාමුදුරුවෝ ගැන ඇදහිල්ලෙන් ධර්මයේ සංඝයා ඇදහිල්ලෙන් ඉතින් ඒ වෙලාවේ මැරුණත් හිතේ තියෙන ඇදහිල්ලනේ වෙලාවේ මේ ශාරීරික කලන්ත හැල්ලා වැරෙයිද මේක මේ ඩයබටිස් වලට එන ගිඩිනස් එකක්ද නැත්නම් හයි බ්ලඩ් ප්‍රෙෂර්ද එහෙම නැත්නම් හાર્ට් ෆේලියර් එකක්ද කියලා කල්පනා කරපුවම කෙලින්ම අපායි. පේන්නේත් යම රජුරෝමයි පේන්නේත් යමෙමයි. එන්නේ මේ වෙලාවේ අනේ මම මේ භාවනා කරන ඉන්න වෙලාව සුදු ඇඳගෙන ඉන්න වෙලාව පරියන්කේ ඉන්න වෙලාවක් අටසිල් සමාදන් වෙලා ඉන්න වටෙත් ඉන්නේ අටසිල් ඉන්න කට නේ මරිච්චාවයි කියලා එනවනම් එච්චර අපිට දෙන්න තියෙන අපි ඕක තමයි අතර දෙන්නේ Taman ගැන තිබුණ විශ්වාසය මතු කරගන්න ඒ වෙලාවයි කලබල වෙලාවයි තමයි මේක තේරෙන්නේ අන්තිමට බලනකොට මොකුත් වෙන්නේ බොරු තන්නේ කර බොරුව තියෙන්නේ ඕන දෙයක් කරා දියටින් ගින්දර ගෙනියන්න වගේ සතිය ගෙනියන්න පුළුවන් ඉතින් බුදුරජාණන්සේ දුෂ්කර ක්‍රියන වෙලාවේ කරන ක්‍රියා කරන වෙලාවේ ෆොටෝ එකක් ඉස්සරහින් එල්ලලා තියාගන්න. නිකම් පෙනෙන්න ඒ ඒක නෙවෙයි ඇත්ත ෆොටෝ එක. ඒ දවස්වල ෆොටෝ තිබුණෙත් නෑ. ඕවා මේ අඹලා තිබුණෙත් නෑ. ඔය ඊට පස්සේ කලාකාරයෙක් අඹුපු එක. ඒත් ඒක වුණත් ඉස්සරහින් තියාගෙන ඉන්න ওই විදියට බුදුහාමුදුරු එහෙම කලන්ති හැදී කියලා ගෙදර ගිහිල්ලා නැවතත් යසෝදරත් එක්ක බුදියන්ට ගියා නම් කෝ බුදු කෙනෙක්. සුද්ධෝද රජුගේ පණිවිඩ පණිවිඩ වෙනවා ඇවිල්ලා රජකම් බාරගනින් කියලා. යසෝදරාව කියනවා ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදීවා අව්වේ තියෙන රස්මාලා අඩු වේවා මලට බඹරුදේ පිරිකර රැස් වේවා මට තවත් එකක් තියෙනවා ඉතින් ඒ කට අරගෙන බලන මේ කලන්තය හැදිලා මේ රජපැටියේ නිකමට ගියා නම් කලන්තය හැදුණා කියලා අතහැරලා දැන් මම ධම්මජීව හඳුරෙන් අහන්න දෙ වෙලා සාංශ මේ කලන්තය හදුන මොකද කියන්නේ කියලා. ඉතින් ඒ නිසා තවත් සන්තෝෂ වෙන්න අතප්පය කඩලා ගිය වෙලාවෙත් ඉන්න පුළුවන්. අනිත්තරේ heart attack එකක් එන වෙලාවේ ඒකට බය වෙන්නේ නැත්නම් heart attack එක වැඩ කරන්නේ නැහැ. කරන්ට් එකක් වදින වෙලාවේ බය වෙන්නේ නැත්නම් කරන්ට් එකෙන් මුකුත් වෙන්නේ නැහැ. පොළඟෙක් සර්පෙක් යවත් බය වුණේ නැත්නම් විස වදින්නේ නැහැ. විස වැදුනොත් තමයි ලේ ඉක්මනට දුවලා ගිහිල්ලා හાર્ට් එකටම ගහන්නේ. එහෙම බලන්නේ නැහැ. එදාට අපිට පුළුවන් මිනිසෙක් වගේ ඉපදිලා දෙවියෙක් වගේ දේවතාවියක් වගේ මැරෙන්න. නැත්තම් මේ කුණු කයත් එක්ක කලන්තෙටයි දතේට බඩේ යමාරුටයි නටන්න ගත්තොත් ලෝකෙම නටනවා. මේ ලෝකේ ඉන්නේ කොන්දපැන් නැති જાතියක්. අපි කෙන්තිරි ගෑවොත් විනාසයි. වට කරගෙන එනවා ඒ කට්ටියට හරියට මේ පණ දෙන්න පුළුවන් කට්ටිය වගේ. වැටෙන එක පාගන්න විතරයි ඉන්නේ. ඒකයි බුදුචානන්සේ පිටුනා මේ දුෂ්කරක් කියනවා කැලේට ගිහිල්ලා මේ පරිශ්‍රණය කරගත්තේ නා දන්න කියන එකේ කහලක හිටියානම් කද්දාවත් කරන්න හම්බෙන්නේ. එතන මැරිච්චාවයි වෙන දෙයක් වෙච්චාවයි කියලා ගියානම් ඒකට අපි කියනවා සද්ධාව කියලා. අපිට සද්ධාවට දෙකයි තියෙන ජීවිතය සහ කය විතරයි. ඉන්නේ හැට දෙයක් නෑ ඒක කැප කරන්න. ඒක කැප කරන්න පුළුවන් නම් ධර්ම වෙනුවේ ලুকু ජයග්‍රහණයක්. ඉතින් අනිත් දවසේ ඔයිට වැඩි ලুকু ක්ලාන්තිය පැමිණේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ දෙපා නැමද අවසර පතමි. මම සක්මන් භාවනාවේ මූලික අරමුණ වම දකුණ ගනිමි. මෙසේ කිහිප වතාවක් සක්මන් කරන විට නොදැනුවත්ම සිත කල්පනාවට බර වී ඇති බව දැනේ. එහෙත් නැවත අරමුණගෙන සක්මන් කරමි. විටක මුහුදේ යන නැව දෙපැත්තට පැද්දෙන්නා වාගේ වම් පැත්තට පහත් වේ. දකුණු පැත්ත එසවේ. තවත් විටක සක්මන් මළුවේ ඇස් මට්ටමේ ලා දම් පාට ආලෝකයක් ඉදිරියට වැටුනි. ඒ ඔස්සේ මම සක්මන් කළෙමි. සක්මන කෙලවර එය නතර විය. මම අරමුණේම සක්මන් කළෙමි. වෙහසක් දැනුනි. පරයන්ක භාවනාවේදී පිම්බීම හැකිලීම අරමුණු කරගතිමි. පිම්බීම හැකිලීම තදින්ම දැනේ වේගයෙන් දැනේ. පිම්බීම කෙටිය වේගවත්ය. හැකිලීම තදය දීර්ඝය. ටික වේලාවකින් පිම්බීම මට දැනුනේ නැත. ඉඳගෙන ඉන්න පෙදෙස ඊතා තදින්ම දැනුනි. හැකිලීම වේගයෙන් උදරය ඇතුල් පැත්තට තදින්ම කිඳා බැසීය. වේගවත්ය. තදය පිම්බීම නොදැනුනි. නොදැනුනු නිසා හැකිලීම සහ ඉඳගෙන ඉන්න පෙදෙස අරමුණු කරගතිමි. මෙය නිවැරදිද? ආකාරයට පහදා දෙන මැනවි. හැකිලීම පමණක් දැනෙන විට වේදනාව දැනුනේමි. ඔබ වහන්සේගේ මේ උදාර ශාසනික මෙහෙවර තවදුරටත් කරගෙන යන්නට ශක්තිය ධෛර්ය චිරජීවනයේ සැලසේවා. තෙරුවන් සරණයි. ඔතමන්ට අර උදාර පිම්බි හැකිලිම් බලනකොට පිම්බි විතරයි දැනෙන්නේ හැකිලිම් පෙන්නේ නැත්නම් හොඳට ඕම ඇති. එහෙම නැත්නම් හැකිලි විතරයි පෙන්නේ පිබ්බී පෙන්නේ ඒත් හොඳටම ඇති. එතකොට ඒ රේඛාවක් නැහැ තිත් ටිකක් පේනවා. ඉතින් අපිට දන්නවා ඒ තිත් ටික සමානව සම්බන්ධ කරාම රේඛාවක් පේනවා. ගලණයක් පේනවා. ගමනක් තියෙනවා. ඉතින් එහෙම ගිහිල්ලා ඔය දැනෙන පිම්බීමක් නැතුණයි කියමු. ඉතින් එතකොට අපි ඊගා ප්‍රශ්නේ ඉන්නේ අපිට සැකයක් මතුවෙනවා. දැන් සතිය ආසරණද මම ආසරණද භාවනා ආසරණද කියලා නෑ. ඇත්තටම භාවනා වැඩිලා තියෙන්නේ සතිය වැඩිලා තියෙන්නේ. නමුත් සැකයක් ඇවිල්ලා තියෙනවා සද්ධාව මදි වෙලා. දෙකම පේන්නේ නැති වුණත් මට යන්න පුළුවන් කියලා දවසක් එනවා. ඒක ඉන්න කල් යනවා. අපිට විශ්වාසය මැද එතකොට අපේ හිත කියනවා දැන් අරමුණක් නැතුව යන්න බෑ හැරමිටියක් නැතුව යන්න බෑ දැන් දීප හැරමිටියක් නැහැ දැන් මොකක්ද යන්නේ එතකොට ඉතින් එක්ක අපි කය අරමුණු කරනවා එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව අරමුණු කරනවට සැකය අඬන බබාට සූපුවක් දෙනවා වගේ සැකේ දුරු කරන්න. අත ඉස්සරහට එයි වෙලාවක් තිබිලා අර පිම්බීම ක්‍රමයෙන් නැතිලා යනවා පේනවා සැක නැති වෙලාවක්. ඒක දැකලායි බුදුහාමර මෙච්චර මේ 84000ක් පණ කියලා තියෙන. අන්නේ සැක නැති වෙලා ආවම උට සැක දාන්නත් එපා, කයට හිස් දාන්නත් එපා. හරි අරමුණ නැති වුණා. මම ඒ සතිය පවත්තනවා. මැරිලා නැහැ. ශ්‍රද්ධාවේ අඩුවීමක් වෙන්නේ සැකේකුත් නැහැ කියලා ගියොත් විතරයි අරමුණක් හෝ ගෙවන් කිරීමක් තේරුම් ගන්න පුළුවන්. නැත්තම් අපි අරමුණ අල්ලාගෙන කාමයේ අතහැරියට පස්සේ රූපාරම්මනේ බද්දලා අල්ලනවා. ඒක ගෙවෙනකොට බය වෙනවා. රූපාරම්මනේ දීලා තියෙන එක ගෙවෙනවා. ගෙවෙනකොට සද්ධාවේ පුරවන්න. වැඩි වැඩි ඇදහිල්ලක් ගන්න යන්තම් ප්‍රතිපත්තියට පිංසි දෙන කෙලෙස් අඩුවෙන් අඩුවෙන් අරමුණත් ගෙවෙනවා කියලා ඒකේ ප්‍රමෝදයක් ඇති වුණා නම් ආපහු එන්න ඕන කමක් නැහැ. ප්‍රමෝදේ වෙනුවට සැකයක් ආව නම් එන්න. ඇවිල්ලා කයට හිත දාලා ආයෙත් මුල ඉඳලා යන්න ඕන. ඒ නිසා මේක පිළිසිදුව මම කියන්න උත්සාහ කරන්නේ භාවනා ඉදිරියට යනකොට සැකේ මතුවෙන එක සාධාරණයි. ඒකයි මේ සාරිපුත්‍ර ස්වාමීන් මතක් කරන්නේ. මේ අශ්‍රද්ධාව ආහන භාගයේ විදිහට මතුවෙනවා. ඒකට පොහොර දාන්න එපා. තමන් දැනගන්න ඕනේ මේ පාර හරි නිසයි මේක හරි ගියේ. කෙලෙස් අඩුවීම නිසයි මේක හරි ගියේ. ප්‍රතිපදාව හරි ගියේ නිසයි නිසා මට ඒ මොනම අරමුණක්වත් පේන්නේ නැති උනාට ඉන්න බැරිද කියලා බලන්න. බැරි නම් මට මූල කර්මත්තාන්න හිත දාන්න. නමුත් සැක නැතිනම් විශ්වාස විශ්වාස නම් නැවත යන්න ඕනකමක් නැහැ කියන එකයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. මම හිතනවා තේරුම් ගත්තයි කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින්වහන්සේ ඇතැම් දිනවල මා භාවනාවට සූදානම් වන අවස්ථාවේදීම වාගේ ශරීරය සියුම් වේගන එන බවක් දැනේ. එම අවස්ථාවේදීම විශාල ආලෝක එක පිට එක දිස්වන ආකාරයක් මට පෙනේ. එම අවස්ථාවේදී මට කුමක් කළ යුතුද කියා තරමක කලබල ගතියක් ඇතිවේ. එවිට සියුම් වේගන ආ මගේ ශරීරය නැවත යථා තත්ත්වයට පත්වෙන බව මට දැනේ. මා එය සම්මා ඒ සඳහා උපදේශයක් පතමි. ස්වාමින්වහන්ස මා සක්මන් කරන විට ඇතැම් දිනවල පාදයේ එසවීම මට බරක් මෙන් දැනුනි. නමුත් ටික කලක සිට සක්මන් භාවනාවේදී පාදයේ තබන ස්ථානය ඊතා සියුම් රෙදි කැබැල්ලක් මත පාදයේ තබන බවක් දැනේ. මෙය ඊතාම සියුම් බවකි. එහෙත් ඒ ගැන ගැඹුරට සිතා බැලුවොත් පමණක් එහි තද බව ගොරෝසු බව මට තරමක් දැනේ. මෙය මට නොදැනුවත්කම නිසා සිදුවන්නක්ද පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය මේ දෙකේදම තියෙන පරියන්කයට ගියාම කයේ සැහැල්ලුවක් සහ සක්මනේදී පීවරේ සැහැල්ලුවක් එනවා. ඒ සැහැල්ලුවට ප්‍රතික්‍රියා දෙකක් මෙතර පෙන්නනවා. ඒ ගැන හිතන්න ගියාම පරියන්කේ සැහැල්ලුව නැතිලා කය ගොරෝසු වෙනවා. පීවරේදී සැහැල්ලු වෙනකොට මේක දුර්ලකමක්ද කියලා හිතලා අඩිය හප්පලා බලනවා නිකන්. නමුත් ඒ කියන්නේ මේ සහැල්ලු වීමට විරුද්ධවයි කටයුතු කරන්නේ. ඉතින් කවදා හරි හිතුනොත් කවදා හරි පුළුවන් වුණොත් අනුග්‍රහකරනද මේ කය සහැල්ලු වෙන එක මෙතෙක් මම කරපු භාවනාවට ලැබිච්ච ආනිසංශයක්. නැත්නම් ගැම්ම නිසා මට ඇතිවෙච්ච වාසියක් ඕ දඟලන්නේ නැතුව අර බනෝක ඉන්න අරින්න ඒකට ඒකේ වාසිය ලැබෙනවා. සක්මන් කරනකොටත් මේ සහැල්ලු වීම භාවනා ප්‍රගතියක් ඕකයි ගුරුසු කරගන්න යන්න එපා. එහෙම නැත්නම් ප්‍රතික්‍රියා කරන්නේ නැතුව මේක බුදුහාමුදුරුවන්ගේ ගුණයක් මේ. ඕනෙම අරමුණක් භාවනා කරනකොට අරමුණ ගෙවෙනවා. අපේ තියෙන පෘථග්ජනකම තමයි නැවත ගුරුසු කරගන්න හදනවා. ඒ මොකද අර අරමුණට තියෙන කෑදරකම කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඉතින් ඒ නිසා අරමුණ ගෙවන් වෙන දෙයට අනුග්‍රහ කරන සුළු දැක්මට තමයි විපස්සනා කරනවා කියන්නේ. ගෙවන් වීමටයි අනුග්‍රහ කරන්නේ, Nirodhetay අනුග්‍රහ කරන්නේ, ක්ෂය වීමටයි අනුග්‍රහ කරන්නේ, වැය වීමටයි අනුග්‍රහ කරන්නේ, පටිනිස්සජ්ජනයට අනුග්‍රහ කරන්නේ. ඉතින් ඒයින් පිට කරන හැමදේම එකතු කිරීමක් අපි කරන්නේ ලෝකේ. නැති වෙනකොට බයයි. ගෙවෙනකොට බයයි. ක්ෂය වෙනකොට බයයි. වයසට යනකොට බයයි. මරණයට බයයි. ඒ කියන්නේ නිවනට බයයි. ප්‍රතිපදා මෙච්චර ඉක්මනට අවිල්ලා ගෙවීම පෙන්නද්දී අපේ තර්ක හිත ගිහිල්ලා ඒකට ප්‍රශ්න කරනවා. ඒකට ප්‍රතික්‍රියා කරනවා. ඉතින් මේක භාවනාවෙන් නෙවෙයි අරින්න පුළුවන් වෙන්නේ දෘෂ්ටියෙන්. මම මේ සිරිතෙව්දුව ගෙට එනකොට උණු වතුරක් කරනවා. සිරිතෙව්දුව ගෙට එනකොට මූණට කෙල ගහනවා. ඒ තරම්ම ජඩයි, කුප්පයි, වංචනිකයි, චපලයි අපේ හිත. කරන්න පුළුවන් වෙන්නේ අච්චර අමාරුයි බුදුරජාණන්සේ මේක හරවලා දෙනකොට ඒකට මූණට කෙල ගහලා උණු වතුරක් කරන එක තමයි තියෙන්නේ. ඒ නිසා ඒකට අපි අවිද්‍යාව කියනවා, මෝඩකම කියලා කියනවා. අමනකම කියලා කියලා තියෙනවා. අවි අන්ධකාරය කියලා කියනවා. මෝහය කියලා කියනවා. ඉතින් ලෑස්තිලා යන්න අනිත් දවසේ යනකොට. සියුම් වීම තමයි අපිට අවශ්‍ය කරන්නේ. සියුම් වෙන්නේ මොනවාද? කෙලස්. ගුරුසු වෙන්නේ මොනවාද? කෙලස්. ඒ නිසා සියුම් වෙන පැත්තට අනුග්‍රහ කිරීම දෙපොළ දීම අපේක්ෂා කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරුතර ස්වාමින් වහන්සේ මා පළපුරුදු යෝගිනියක්මි. අරමුණ පිම්බීම හැකිලීමයි. දැන් පරයන්කේදී විනාඩි 5කින් හෝ 10කින් පමණ අරමුණ සංසිඳී ඊතා සුවදායක අවස්ථාවක් අත්විඳිය හැකි අතර එම తত্ত্বය පැය කිහිපයක් උවද සිටිය හැක. නමුත් පැය එකහමාරකට වඩා නොසිටියෙමි. මේ සුවදායක අවස්ථාව මනාප නොකර සිටින මෙන් ඊයේ ධර්මදේශනාවේදී හා කලින් ධර්මදේශනාවේදී මා අසා ඇත. පුරුද්දට මේ සුවදායක අවස්ථාවට කැමැති වී සිටියත් විනාඩි කිහිපයකින් මනාප නොකර සමසිතින් සිටීමට උත්සාහ කරමි. තවද මට ප්‍රශ්නයක් වී ඇත්තේ මා කමඨහන්ගත් ගරු ගුරු ස්වාමින් වහන්සේ බැහැදැකීමට ගිය විට භාවනාව කොහොමද කියා ඇසූ විට මේ විස්තරය අරමුණ සංසිදී ගිය විට එනම් කම්පන චංචල සිතවිලි දිහා බලාගෙන සිටින බව කී විට ඒවා මෙනෙහි කළ යුතුයද කියා පවසනවා. තවද මම බුරුමේ භාවනා කරන්නට ගිය අවස්ථාවේදී එය කියවුවේ මේ විදියටයි. if there is no object there is no meditation කියලායි. මම දැන් ඔබ වහන්සේගේ උපදෙස් අනුගමනය කරමි. එසේ භාවනා කරන විට සමහර අවස්ථාවලදී මේ ක්‍රම දෙකම මතක් වී සැක සහිත අවස්ථාවන් හටගත් හටගත්තත් එය මෙනෙහි කර අත්හරිමි. මේ ගැන ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔය මේකට නිර්වෘල් භාවයක් ඇති කළ දෙන්න මෙහෙම කියන්න පුළුවන්. එහෙම ආරබුණු නැත්ැනකට ගිහිල්ලා නැවත අරමුණක් මතුවෙනකොට මතුවෙන අරමුණට ද්වේෂය තියනවාද කියලා බලන්න. දැන් අරමුණ නැති එකට මනාපනම් ඒකට අරමුණක් එනකොට ද්වේෂයක් එනවා. එතකොට හිතා ගන්න මේ අරමුණ නැති එකට මනාපයි එන අරමුණට ද්වේෂයි. ඒ නිසා කොයි වෙලාවක හරි එහෙම විවේක වෙන්න ඇරලා ඒ විවේකේ කැඩෙන ස්වභාවයෙන් මතුවෙන අරමුණක් එනකොට Taman ඒ අරමුණට ප්‍රතික්‍රියා කරනවද ද්වේෂ කරනවද කියලා බලන්න. ද්වේෂ කෙරුවොත් අපේ සූදානමක් නැහැ සතිය දුර්වලයි. ඒ අරමුණ නැති වෙනට ද්වේෂ කරන්නත් එපා ප්‍රේම කරන්නත් එපා. ඒක කඩාගෙන නැවත අරුණක් එනකොට ඒකට ද්වේෂ කරන්නත් එපා ප්‍රේම කරන්නත් එපා. ඒ නිසා මේ ජවනිකා ඉතුරු පළුව තමයි මේ විවේක අවස්ථාවේ ඉවර වෙන තැන අරමුණක් මතුවෙන තැනදී Taman ඒකට ප්‍රතික්‍රියා කරන ආකාරය බලන්න. එතකොට Tamanගේ Tamanට පිටින් නැති පිටිපස්ස පේනවා වගේ තේරෙවි. Tamanට තියෙන ඇත්තටම අරමුණ නැති එකට ප්‍රේමයක්ද නැත්නම් අරමුණ මතුවෙන එකට ප්‍රේමයක්ද නැත්නම් අරමුණ නැති එකට තරහක්ද අරමුණ මතුවෙන එකට තරහක්ද කියලා නැති තැන ඉඳලා අරමුණ මතුවෙන තැනදී නිරීක්ෂණය කරලා කරුණා කරලා ලියලා දෙන්න අපි බලමු ඒකෙන් පස්සේ මොකාටද කේල් ගහ ගන්නද යන්නේ පොල් ගහ ගන්නද යන්නේ කියලා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව දකුණ වම ලෙස සක්මන ඇරඹෙමි. වැලි පොළවේ රළු බව, තෙත බව, සීතල බව අත්විඳෙමි. වම ඔසවන විට ඉදිරියට ගෙන යන විට තබන විට පොළව තදවන විට පාදෙහි ඇතිවන චලන රාශියක් අද්දුටු අතර සෑම චලනයක් අතරම සියුම් හිස්තැනක් දුටු වෙමි. වම් පාදයේ හා දකුණු පාදයේ මාරුවන විට පතුල දිගේ ඉහළට ගමන් කරන සියුම් චක්‍රාකාර චලනයක් දුටු අතර සෑම වම දකුණකම මෙම සියුම් චලන පෙනෙන්නට විය. වම් පාදයේ ඔසවා ඉදිරියට ගොස් පොළව තද වූ පසු දකුණු පාදයේ එසවෙන්නවා කියා ප්‍රථම වරට අත්විඳෙමි. සමහර අවස්ථාවලදී සිතවිලි රාශියක් ගලා ගියේද ඇවිදින බව දනිමි. සිතවිලි බහුල බව සමහර අවස්ථාවලදී අපහසුයක් බව දැනේ. ඉදිරි පියවර සඳහා උපදෙස් ලබා දෙනසේක්වා. තෙරුවන් සරණයි. ඔයතරම දොරතුරු ලැබෙමින් පවතිනවා. මේක පුළුවන් තරම් වෙලා එක දිගට බලන්න පවත්තන්න කොච්චරක් Tamanට සක්මණී ඇති කරගත්ත සතිය පියවර කීයක් නැත්නම් වාර කීයක් එක දිගට පවත්වන්න පුළුවන්ද? ඒ පවත්වනකොට අර පේන තද ගති කම්පන හෝ පිටින් එන ශබ්ද වේදනා හිතවිලි හෝ මොන වගේ වෙනස්කමකටද භාජනය වෙන්නේ කියලා දක්නාසුලුව විපරිණාමයේ දක්නාසුලුව පරිණාමයේ දක්නාසුලුවයි තොරතුරු වලට ඔහොම වැඩෙන්න ආරින්න. එතකොට යාම ඇවිල්ලා පෙන්නලා දෙයි ඒ දේවල් වල තියෙන වෙනස් වෙන සුළු ගතිය ඒක හිතන්න යන්නත් එපා මෙනෙහි කරන්න යන්නත් එපා පතන්න යන්නත් එපා දිගට කිරීම තමයි ඒක මේ පෝෂණය කරන්න තියෙන ඒකට අනුග්‍රහ කරන්න තියෙන ක්‍රමය ගෞරවනීය ස්වාමින් වහන්සේ නිසංසලෝ සිතට සාදර කරන්න කියලා ඔබ වහන්සේ කියලා දුන්නා මට ඒ ගැන තේරුණේ නැහැ පරයන්ක භාවනාවේදී භාවනාව පටන්ගෙන සුළු වේලාවකින් දැනෙන කම්පන ගති සිතවිලි ආදිය හිතෙන් බලමින් ටික වේලාවක් යන විට ශරීරයේ පුරාම පැතිරුණු තද ගතියක් දිගටම අපහසු තත්වයකට පත් වෙනවා. ඊළඟ භාවනා වාරයේදී කම්පන ගති හිතට නොගෙන එන සිතවිලි ගණන් නොගෙන නිසංසල සිතක් පවත්වාගෙන යනකොට මට දැනෙන්නේ පිරුණු භාවනාවක් පැවතියා කියලයි. ස්වාමින් වහන්සේ මගේ වැරදි නිවැරදිව පහදා දෙන මෙන් ඉල්ලමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. ඒකේ ඉස්ලාම් වාක්‍යයෙන් කියනවා ඒක තේරෙන්නේ නැහැ කියලා ඊගා වාක්‍යයෙන් කියනවා මට එහෙම නිසංසල බවක් සහ පිරුණු බවක් තියෙනවා. ඒක ඉතින් මම මොකද්ද විසඳන්න තියෙන්නේ? ආයෙත් කියවන්න මුළු එකම ආයෙ මුලින්ද? ගෞරවනීය ස්වාමින් වහන්සේ නිසංසලු හිතට සාදර කරන්න කියලා ඔබ වහන්සේ කියලා දුන්නා. මට ඒ ගැන තේරුණේ නැහැ. පරයන්ක භාවනාව පටන්ගෙන සුළු වේලාවකින් දැනෙන කම්පන ගති සිතවිලි ආදිය හිතෙන් බලමින් ටික වේලාවක් යන විට ශරීරය පුරාම පැතිරුණු තද ගතියකින් දිගටම අපහසුතාවයකටපත් වෙනවා. ඊළඟ භාවනා වාරයේදී කම්පන ගති හිතට නොගෙන එන සිතවිලි ගණන් නොගෙන නිසංසල හිතක් පවත්වාගෙන යනකොට මට දැනෙන පිරුණු පිරුණු භාවනාවක් පැවතියා කියලයි. මට දැනෙන්නේ පිරුණු භාවනාවක් පැවතියා කියලයි. ස්වාමින්වහන්සේ මගේ වැරදි නිවැරදිව පහදා දෙනමින් ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් වාක්‍යයි අන්තිමට ලියන වාක්‍යයි හුරස් වෙලා තිනවා මේ ලියපෙකන කැමැතිද පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න මොකද්ද මෙතන නිවැරදි කරගන්න ඕනයි කියලා. ලියලා තියෙන අදහසේ මුල් පටන් ගත්ත එකේ නෙවෙයි ඉවර වෙලා තියෙන්නේ අතරමැද දීලා තියෙන තොරතුරුත් නඩුවට පක්ෂවත් දීලා තියෙනවා විපක්ෂවත් දීලා තියෙනවා. අන්න මයිකේ පොඩ්ඩක් පාස් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ මේ මට මේ මේ කොහොමද ඉදිරියට කරගෙන යා යුත්තේ කියලා නොතේරුම්කමක් තිබුණා. තවත් ප්‍රශ්නයක් අහනවා. දැන් දෙකක් අහලා ඒක විසඳන්න ගියාම තවත් ප්‍රශ්නයක් අහනවා. ওই ටික දිගට කරන එක තමයි තියෙන්නේ වෙන මොකක් කරන්නද කියලා. මේට වැඩි වෙන විශේෂ සමීකරණයක් නැත්තම් මේ තොවිලයක් නටන්න තියෙනවා ඒව කියලා හිතනවා. ස්වාමීන් වහන්සේ මම මේ හිත යොමු කළා දැනෙන කම්පන ගති වලට හිත යොමු කළාම මේ අපහසුතාවයක් දැනෙන එක වැරදි දෙයක් කරලාද මම ඒක නැවත නැවත කරලා බලන්න. ඒක තමයි අපිට ওই වැඩේ කරගෙන යන්න බාධාවක් ඇත්තේ නැහැ නේද? එහෙමයි. ඒ ටීටි දැන් මේ බාධාවක් වශයෙන් මේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරගන්න. ඔය තමයි අපි පෑදීතියට බොරදී එකතු කරන එක. ප්‍රශ්න අහන්න තරහ නෙවෙයි මම මේ කතා කරන්නේ. මම කිසි තරහක් නැහැ. මම ඔය ප්‍රශ්න වලට උත්තර දීලා තියෙනවා. මේ ලස්සනට පාර හම්බුනාට පස්සේ නතරලා ඉඳලා අහනවා දැන් ඊගාට මොකද කරන්න කියලා යන්න පුළුවන් හරිය ඵලයන්. එතකොට ඊටු ටික සිද්ධ වෙනවා. අපි මේ ප්‍රත්‍යක්ෂේ පැත්තක තියලා ප්‍රශ්න අහලා උත්තර හොයන්න හදනවා. පළවෙනි එක අහනවා මට විවේකයක් හම්බෙච්චාම මට ඒකට සාදර වෙන්න කියන්නේ මොකද්ද ස්වාමීන් ඊට පස්සේ කියනවා මට විවේකයක් හම්බෙලා ජොලි ස්වාමීන් වහන්සේ කියලා ඊට පස්සේ කියනවා. දැන් අහනවා ඉස්සරහට යන්නේ කොහොමද කියලා. මම මේ මේ අනවශ්‍ය විදිහට පහර දෙනවා කියලා හිතනවාද නැත්නම් මං ගහන්නේ මට දීපු උරතුරුලිමයි මට දීපු ආයුධලිමයි. දැන් ආයෙසර ප්‍රකාශ කරන මේ හතරෙන්ම මම බැන්නට පස්සේ මොකද්ද අපි විසඳගත යුත්තේ මොකොතරම්ටද අපි මේ අනුග්‍රහ දිය යුත්තේ මේ ධර්ම සාකච්ඡාවේ මොකද්ද ඇත්ත ප්‍රශ්නේ? නැහැ ස්වාමිනාස මේ අර දැනුණට ඒක ගණන් ගන්න නැතුව යාම තමයි හොඳ කියලා හිතුණා. නෑ නෑ මම එහෙම කියලා නෑ මම කිව්වේ විවේකයට අනුග්‍රහ කරන්න. එහෙමයි. දැනෙන තාක්කල් මම බලා ඒක දිහා බලන්නේ. ඒ දැනීම සහ ඒකට ප්‍රතිපක්ෂ තියෙන නොදැනීම දෙකම මගේ නෙවෙයි. මෙනේ කරාට මොකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා දැනන වෙලාවේ තාක් දැනන දිහා බලනින්න. දැන් නොදැනෙන්න ගියාට පස්සේ හිත කරදර ගන්න එපා. වැරදුණයි කියලා ආයෙ දැනීම ඇති කරගන්න යන්න එපා. නොදැනෙන එක හොඳයි දැනෙනවට වැඩිය කියලා හිතලා ඒකට අනුග්‍රහ කරනවා. ඊට පස්සේ මම ඉස්සර එක්කනට කිව්වා වගේ ඒ නොදැනීමට ප්‍රේමයක් තියෙනවා කියලා බලන්න පුළුවන්. නොදැනෙන වෙලාව මොනවාරි දැනෙන්න පටන් ගන්නවනේ. ඒකට වෛර කරන්නත් එපා. මට නම් කියන දේ පැහැදිලි මට පේනවා සබාවට පැහැදිලි නෑ සභාවට මේ කෑලි කෑලි වශයෙන් ගන්නවා මිසක් මේක සමස්තේ ගන්න අමාරුයි. ඒ නිසා මම මේ නැවතත් අහන්නේ මුණ දිහා අහගෙන මේ කියන දේ තේරෙනවද? එහෙමයි. තේරෙන දේ කියන් බලන්න මම නැතුව ඔය කටහඬි. මට තේරුනේ මේ ඒ පහසුකම දැනෙනවා නම් නැවත අපහසුකම් වල අපහසුයි කියලා දැනෙන දේ අතහරින්න කියලා. පහසුකම දැනනවා නම් අපහසුකම් පිළිබඳ අපිට අතාරින්න දෙයක් නැහැ ප්‍රශ්නයක් නැහැ. දැන් දේ දන්න එකට අනුග්‍රහ කරන්නේ අනේකයි තියෙන්නේ. ඊට පස්සේ අපහසුයක් දැනෙනවා ඒකට වෛර කරන්න එපා මොකද ඒකත් හේතුඵලයකින් ඇවිල්ලා තියෙන්නේ. ඒ වෛර කරනවා කියලා කියන්නේ අර තිබිච්ච දැනීමට තිබිච්ච සාන්තියට ප්‍රේම ආසකිරුවොත් ඒක කඩනකොට තරහක් එනවා. ඒ නිසා ඒක ආවයි කියලා තරහ වෙන්නත් එපා. විවේකී ආවට ඒකට පෑදියට බොරදිය දාගන්නත් එපා. මේකට හේම යනාතේ යන්න දෙන්න කියන එකයි සමස්තයක් වශයෙන් කියන්න තියෙන්නේ. කොට්ටුයිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි එහෙනම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී මගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. බොහෝ කලක සිට භාවනාවේ යෙදී සිටින විට ක්‍රමයෙන් ආස්වාසය ප්‍රාස්වාසය සූම් වී යන බව දැනේ. ටික වේලාවකින් නිදිමත උත්සන්න වී භාවනාවට බාධා ඇති වේ. ගරුතර ස්වාමින් වහන්සේ භාවනාවේ ඉදිරි දියුණුව සඳහා මාහට උපදෙස් දෙනු මැනවි. 2. සක්මන් භාවනාවේදී සතිමත්ත්ව සක්මන් මළුවේ දිගටම ගමන් කළ හැකිය. මට සක්මන ප්‍රිය කරමි. මා පා ඇඟිලි විලුඹ දනහිස් ක්‍රියාත්මක වන විචිත්‍ර ආකාරය නිරීක්ෂණය කරමින් සක්මන් කළ හැකිය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව අත් වේවා. මේ භාවනාවේදී ආනපන ගෙවිලා යනකොට නිදිමත උත්සන්න වෙනවයි කියලා තියෙනවා. ඒකට නිදිමත හට ගන්න තැන දන්නවා, නිදිමත මැද දන්නවා. ওই නිදිමතේ හමාරයක් ඇතිනේ ආස්වාසයේ මුලැමැදාක වගේ. නිසා ආනාපාන ඉවරනට පස්සේ ඒ ගාව ජවනිකාවේ එක්ක තරහක් එයි එක්ක නිදිමතක් එයි එක්ක ආසාවක් එයි. ඒකෙත් අර වගේම බලන්න දැන් මුල දැකලා තියෙනවා. මැදට යනකම් ගිහිල්ලා තියෙනවා. අග කොටසේ තියෙන උත්තරේ. ඒන නිදිමතට ඉවර වුණාට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න. එතන තමයි උත්තරේ තියෙන්නේ. ඒක ඉවර වෙන්නේ ආනාපානෙ හැමද නැත්නම් නිදිමතෙන් පස්සේ තමයි කලකොල වෙච්ච මනසකින් ඉවර වෙන්නේ. එහෙම නැත්නම් නිදිමත එනකන් ඉඳලා ඉවර වෙනකන් ඉඳලා බලලා නැද්ද? අන්නේ තොරතුරු ඒ විකල්ප තුනේ එකක් තමන්ගේ අත්දැකීමට අනුව හෙලි කරන්න කැමතිද ඒ ලියපෙකන එහෙමනම් පුළුවන් අපිට ඉස්සරහට සාකච්ඡාව ගෙනියන්න. නිදිමතේ මුලැමැදාග කියන්න කියන එකයි මගේ ඉල්ලීම. ගෞරවනීය ස්වාමින් වහන්ස මට ආනාපානය ගෙවි සියුම්බී යනකොට නිදිමතක් එනවා මම දන්නේම නැතුව වගේ. ඒ නිදිමත විනාඩි කිහිපයක්ම පවතිනවා. ඒත් එක්කම මම පසුතැවිල්ලක් වගේ සිතකින් තමයි අවදි වෙන්නේ අපරාධේ මට නිින්ද ගියේ කියලා. ඉතින් මේ ඒ නිදිමතේ මුලමැද අග නම් මට ඒ තරම්ම පැහැදිලි නැහැ ස්වාමීන් වහන්සේ. නමුත් ওই දීලා තියෙන තොරතුරු අනුව අපිට ඉස්සරහට යන්න පුළුවන්. ওই කියවෙන තොරතුරු අනුව ඒ නිදිමත අවදි වුණාට පස්සේ පශ්චාත්තාවපයක් එනවා. නැවත උත්සාහ කරලා තියනවාද නිදිමතත් ගියා පශ්චාත්තාපේ තියෙනව නැත්නම් ඒකත් ගියා. නැවත ආනාපානට ගණ්ඩ උත්සාහයක් කරව මතකයක් තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම ආයෙත් මුලින් ඉඳලා පටන් ගන්නවා. එතකොට කොච්චර පහසු අද්ද තියෙන ආනාපානට නැවතෙන්න නැත්නම් මුල්ලක ඉඳලා වනාත සූද්ධ කරන අකුල් කපාගෙන පිටිය සූද්ධ කරන විශාල වැඩ කොටසක් තියෙනවා නැත්නම් පහසුවෙන් එන්න පුළුවන් කමක්ද තියෙන ආනාපාන විශාල වැඩ කොටසක් නොකර පහසුවෙන් එන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ඒක නිසා ඕකට කමඨාන සූද්ධ කරන්න තියෙන්නේ ඔය වැඩ පිළිවෙලමයි නිර්මතට එන්න දෙන්න නිර්මතෙන් පස්සේ පුළුවන් නම් අදිෂ්ඨානයක් කරන්න මෙතන මේ පශ්චාත්තාප වීමට තමයි කෙලස් කියන්නේ ඒක නොකර ඉන්නයි බුදුහාමරෝ ශාසනයක් දීලා තියෙන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? පශ්චාත්තාපේ නැතුව නිදිමතෙන් පස්සේ අච්චරවත් කටුවක් සුද්ධ කරන්න වනාද සුද්ධ කරන්න නැතුව ලස්සරට ආනාපානට එයි. අයිට වැඩි ඉක්මනට එනවා. එතකොට තමයි තේරෙයි මේක නිදිමතක් නම් හිත කලකොල වෙලා නැවත අරමුණට ගන්න බෑ. හිත නිදිමතක් නෙවෙයි මේකේ ලීන භාවයටපත් වීමක් නම් නැවත අරමුණට ගන්න පුළුවන් නැත්නම් ඉබේම අරමුණට එනවා නැත්නම් ගන්න ලේසියි. අවතරමකට ගත හැකි ස්වාමීන් වහන්සේ. අපි උත්සාහ කරන්න ඕනේ මේක නිින්දක්ද ලීන භාවයක්ද කියලා දැනගන්න. අරමුණ නිදිමතෙන් පස්සේ අරමුණට ගන්න තියෙන පහසුකම් වැඩි කරන්න ඕනේ. පහසුවට එන්න පුළුවන් නම් කියන නිදිමතක් නෙවෙයි. ඒක හිත හැඟවි ගැනීමක්, ලීන වීමක්, නිලීල. නිලීන වීමක් කියනවා. මේක හැබැයි හරියට බලා ගන්න බැරි වෙන්න අපිට හේතුව අපි මේ නිින්ද ගිය කියලා පශ්චාත්තාප වෙන එක තමයි. ඒක මේ වෙන දෙයක් නෙවෙයි. ඒක අපේ හිතේ තියෙන කසඩ ගතියක්. අපේ හිතේ තියෙන නොකෑමනා දහවතුරා ගතිය. අපේ හිතේ තියෙන සදාචාරවාදියක් ඒක කාටවත් සුබ සිද්ධියක් කරන්නේ නැහැ. නිසා පමා වුණාට කම්පා වෙන්න එපා. අපි භාවනා කරන අය අපිට පමාවෙන් වෙන පව් මකන්න පුළුවන් කනගාටු නොවි නැවත අරමුණට ගෙනත් දාන්න පුළුවන් නම් ඒක අපේ මනුස්සකම ඒක අපේ ප්‍රතිපදාව ඒක තමයි මෙතෙක් භාවනා කිරීමෙන් අපිට හම්බෙලා තියෙන ක්‍රමවේදය ඒ නිසා ඕන තරම් නිින්දට එන්න කියන්නේ නිින්දෙන් පස්සේ අරමුණට ගන්න තියෙන පහසු අපහසු පැහැදිලිව දැක ගන්නාසුල භාවනා කරලා ලියනද එදාට නිින්ද ගැන ඔහොම කතා කරන එකක් නැහැ. මොකද ඒක නෙවෙයි නිින්ද කියන්නේ. මේක ගොඩක් වෙලාවට මේ හිත ලීන භාවයටපත් වෙන සංගවි ගැනීම. ඒක ඔප්පු කරන්න. ඔප්පු කරන්නේ කොහොමද? හිත නිින්දට වැටුණත් නැවත අරමුණට ගැනීමේ පහසුකම ගැන පොඩ්ඩක් ඔයලා බලලා වාර්තා කරන්න. එතකොට අපිට සබාවටත් හොඳ පූර්වාදර්ශයක් වෙයි. එහෙමයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස පර්යංක භාවනාව ආනාපාන සතිය. භාවනාව ආරම්භ වී හුස්ම රැලි 3කින් පමණ ආස්වාසය ප්‍රාස්වාසය නොදැනී ගොස් ඊයේ දින මුඛයේ ප්‍රදේශයේ කම්පණය වීමට පටන්ගෙන ස්වල්ප වේලාවක් පැවතිනි. ඊළඟට කටට කෙල වුණා නාසයෙන් සොටු වෙනු දැනුනි. ඊට පසු කන් දෙක තද වුනි. ඒ පිළිබඳව මෙනෙහි කිරීම තුලින් ඒවා නැති වුණි. අද දින භාවනාව ආරම්භ වී සුළු මොහොතකින් මුහුණේ ඇස් ප්‍රදේශයේ නලියන්නට විය උස් පහත් වෙමින්. ඉන්පසු උර කුහරේ මාංශ පේශි තදවීමට පටන් ගැනුනි. එයද මෙනෙහි කර නවත්වා ගතිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ පිළිබඳව මට කරුණු වටහා දෙනමින් ඉල්ලමි. සක්මන් භාවනාව ඔසවනවා, ගෙනියනවා, තබනවා. සක්මන ආරම්භ කිරීමට පෙර මම මෙතන සිටිනවා යන සිතවිල්ලෙන් සිටින විට අද දින අඩි 5ක් උස මම අඩි 6ක් පමණ වෙනවා මෙන් දැනුනි. උඩ සක්මන් මළුවේ ඇවිද ගිය විට පැය භාගයක් පමණ ලනුපැදුරේ අඟල් 3ක් පමණ ධාරය දකුණු පැත්තේ අඟලක් පමණ එසවි දිස්වන්නට විය මේ පිළිබඳව පහදා දෙන්න ගෞරවනීය ස්වාමින් වහන්සේට අප වෙනුවෙන් කරන කැපකිරීමට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ අත් වේවා මම මේකේදී අර පළවෙනි කොටසේදී තියෙනවා ඒ ආනාපානයත් එක්ක ඉන්නකොට ඇස් දෙක මුල, නහය මුල නිකට වටේ නැත්නම් හොම්බ වටේ කියවට කමන්නේ හොම්බ වටේ නලියන්න පටන්. ඒක නතර කරන්න උත්සාහ කරනවායි කියලා කියන්නේ භාවනාව මකනවායි කියන එක. මේක දවස පුරාම දැක්කනම් රහත් කියලා කියන්නේ ඒකට තමයි. මේ ඇඟෙන් නිතරම සංඥා නිකුත් වෙනවා. අපි මේ සංඥාවට කොච්චර ද්වේෂ කරනවද කියලා බලන්න මේ ආනාපාන දාලා ආනාපාන කිව්වට පස්සේ සංඥා ටික එනවා. ඒකට මම දැන් මෙතන 100%ක් සතියේ. 100%ක් මැරිලා නැහැ. නමුත් ඒක නැති කරගන්න අපි උත්සාහ කරනවා මෙනෙහි කරමින් මෙනෙහි කරමින්. ඔක පැහැදිලිවම නැති කරත හැකි මේ පැන්ඩෝල් ටිකක් බිව්වනම්. පැන්ඩෝල් නෙවෙයි පොලිඩෝල්. 100%ක් නැති වෙනවා. මේ බුදුරජාණන්සේ මෙච්චර අමාරුවේ මතකලා දෙන්න හදන දෙයට මූණට කෙල ගහන හැටි බලන්න. උණු වතුරක් කරන හැටි බලන්න. මේ ශරීරේ තියෙන බවට තියෙන මේ කම්පන චංචල තමයි කෙලස් නැති බවට ලකුණ. ඒක එනකොට අපිට පුදුම බයක්. පුදුම සැකයක් තියෙනවා. ඒක මෙනෙහි කරලා හරි අයින් කරලා මුකා කරි පිටකුණු හරපයක් ඔළුවේ දාගන්න හදනවා. ඒ නිසා මේක මතු කර ගන්න බලන්න මතු කරන සක්මනෙත් මතු කරන නින්දෙදිත් මතු කරන හැතපෙන ඉරියව්වෙත් මතු කරන කොයි වෙලාවෙත් මේ ශරීරයත් එක්ක ඉන්නවනම් කෙලස් නැහැ. ඒකට කොච්චර බයද? ඒකට කොච්චර අපගේ නොකිය කෙනෙලිකම් කරනවද කියන එක බලන්න මුල් කොටසේ තේරෙනවා. ඒතර සක්මන් කරනකොට අරමුණට හිත ගිය ගමන් මේ අනික් ඉඳුරන් ඔක්කොම මායා කරනවා. තියෙන දේවල් ලොකු කරලා පෙන්වනවා, පුංචි කරලා පෙන්වනවා, ඈත් කරලා පෙන්වනවා, උස් කරලා පෙන්වනවා, පාත් කරලා පෙන්වනවා. ඒ නිසා ඕනේ නම් මේ ඉඳුරන්ට ඕනම දෙයක් ඕන දෙයක් කරලා පෙන්වන්න පුළුවන්. ඒකයි මෙයාට මැජික් කාර්යය කියලා පෙන්නේ. මැජික් කරවන්න මිනිහා මත් කරවන්න ඕන. මත් කරපු ගමන් මවලා පේනවා. මේ මම දවසක් අර YouTube එකේ බැලුවා ඒ වයසට ගිය සෑහෙන වයසට ගිය මිනිස්සෙක් ඒ මනසගේ ඇහි දෝෂයක් ඇවිල්ලා. ඊට පස්සේ එයාට මේ ආසියා කරේ ඉන්න මිනිස්සු වගේ සුදු අතගත්ත කට්ටියක් තරප බෙල දිගේ ඉහළ පහට යනවා පේනවලු. ඉතින් ආ කතා කරලා කියලා තියෙනවා. ලෙඩක් නෙවෙයි. මට මෙහෙම රූප වගේක් පේනවා. ඒක නිසා නර්ස්ට කතා කරලා කියලා තියෙනවා. මේක ඇයි කියලා. එසේ නර්ස් කතා කරපු මනුස්සයා තමයි මට අපිට මේ YouTube එකේ කතා කරන එයා ඒක ගැන දන්න කෙනෙක්. එයා කියනවා ඇහැට නිතරම සංඥා යෙමින් පවතිනවා. ඒ සංඥානුව වෙන්නේ ගැහනද පිරිමිද කියලා අපි උත්තර දී තිනවා. කොයිලාරි ඇහැ වැහුණට පස්සේ සංඥා එන්නේ නැහැ නේ. එතකොට මේ ඇහැ පිළිබඳ ක්‍රියා කරන මොළයේ කොටස නිකන් ඉන්නේ නැහැ. එයා සංඥා නිකුත් කරනවා. එතකොට එයාට පේන්නේ පේනවා වගේ තමයි. ඉතින් මේ පේන දේවල් මේ ඇත්ත රූප වලට වැඩිය ප්‍රසිද්ධෝ පේනවා. ඉතින් ඒක එයා කියනවා මේක බොහොම 1800 ගණන් වල හොයාගත්ත මානසික විද්‍යා තත්ත්වයක්. ඇහි ඒ ආයතනෙට පණිවිඩ නැති වෙච්ච ගමන් එයා නිකන් ඉන්නේ නැහැ. එයා සද්ද හදලා පෙන්නනවා. මේ කනෙන් නෙවෙයි. කන පිළිබඳ තියෙන මොලේ ආයතනේ. ඉතින් ඒක දිහා බලනකොට අපි මේ පේන දේ ඇත්තටම පෙනිලාද? තියෙන දේ පේනවද? පේන දේ තියෙනවද කියන එක ලොකු ප්‍රශ්නයක්. ඒකයි අපි පේන දේ ටිකක් අල්ලලා බලලා තමයි පෙනුනොත් අල්ලන්න ඕනේ අපිට. ඇල්ලුවොත් අන්ධකාරේ බලන්න ඕනේ. දෙකකින් අපි ටෙස්ට් කරලා තමයි ප්‍රත්‍යක්ෂණය කරන්නේ. එක ඉඳුරේකට ඕන දෙයක් අපිට කරලා පෙන්වන්න පුළුවන්. මේ ඉඳද්දිම මරණ කියලා පෙන්වන්න. අපාය පෙන්වන්න පුළුවන්. ඉතින් එව්වනේ අදාහගෙන අපි මේ ජනමාධ්‍යයක් අදාහන පත්‍ර පුවත් අදාහගෙන යන්නේ. අපේ හිත දිහා බැලුවොත් ওই ඉඳුරන් පොඩ්ඩක් කුරුවල් කරා. නතර කරන්න සංඥා නොදී. එතකොට එයා සංඥා මවනවා. ඕනම දෙයක් මවන්න පුළුවන්. ඉතින් ඒ මවන දේනේ අපි ප්‍රත්‍යක්ෂය කරගෙන තියෙන මෙතෙන්දි පේනවා. Tamange ලනු පැදුර ඉසිලා පේනවා. Taman අඩි 6ක කෙනෙක් වගේ වෙලා පේනවා. ඒ වෙන කාට හරි කිව්වා නම් ඉතින් සයිකියාට්‍රික් කෙනෙක් ගාවට ගිහලා බෙහෙත් ගන්න කියයි. නමුත් මේ භාවනාවේදී හැටි ඇහ කන ඇහැට කනට ඉඳුරම් මේ සංඥා නැති වුණාට ඇහ ක්‍රියාත්මක කරන ස්ථාන ඉස්සලා තිබුණ එකයි තියෙන්නේ කියලා දෙවනි ලෝක යුද්ධෙන් පස්සේ හිතන්න තියෙන. දැන් මොලේ ගැන හිතන කට්ටිය කියනවා ඒව ක්‍රියාත්මක කරන ස්ථාන 14ක් විතර තියෙනවා මොලේ. අතනින් නැත්තම් මෙතනින් කරනවා. ඒකක් තුවාල වුණොත් නැත්තම් සංඥා නොගිය හිටියොත් අරගොල්ල සංඥා නිකුත් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ මනුස්සයාට සංඥා පේන, එහෙන් පේනා වගේ පේනවා. එනිසා දැන් හදලා තියෙනවා කැමරාවක්. කැමරාවෙන් සංඥා වරන දිවට දීපුවාම ඇහෙන් රූප පේනවා. සංඥාවෙන් මේ විද්‍යුත් චුම්බක තරංගයක් දෙන්නේ දිවට කැමරාවකින්. ඒකට ගියාට පස්සේ ඇහි පේන. ඉතින් ඒ නිසා ඉස්සරහට ඇහ ගලවලා ඒකට කැමරාවක් හයි කරලා කන ගලවලා ඉතින් කැමරාවක් හයි කරුවත් දෙකම කෙරුවත් එකම හොල්මන තමයි. ඒ නිසා මේ පේන දේවල් නැවත බලන්න කියන එකයි බුදුහාමුදුරුවෝ කියන්නේ අනුපස්සනා කරන්න. එක සැරේ දැක්කට කියන්න එපා. දැක්කනම් අත ගාලා බලන්න. අන්ධකාරය අත ගෑවනම් එළිය බලන්න. එතකොට තමයි යොන්න ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඒ නිසා ওই දේම දිගට කරනකොට අපේ ඉඳුරන් අපි කොච්චර නොමගරිනවද? එතකොට මගේ ඉඳුරන් එහෙමනම් මට කතා කරන මනුස්සයා ඇත්තයි කියලා අද්දුටුවයි කියලා කියන හරියක් ඇත්තද? සෑහෙන ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා පැහැදිලි කරන්න තියෙන එකම ක්‍රම මේක හොඳට හිතට වදින්න අරින්න හොඳ සතියෙන් හොඳ සද්ධායෙන් හොඳ සීලයෙන්. එතකොට කාලයක් යනකොට තමයි මේක ප්‍රත්‍යක්ෂණය වෙන්නේ. හැබැයි මේ මාර්ගය ගමන් කරමින් ඉන්නවා කියලා සතුටට සතුට පිණිස කියන්න පුළුවන්. අද දවසේ අවසන් වාර්තාව පූජනීය ස්වාමින් වහන්සේ මා භාවනාවට ආධුනික නොවෙමි පර්යංක භාවනාවේදී සතිය නාසිකාග්‍රෙහි පිහිටුවා ගැනීමට හැකිවිය. ආස්වාස ප්‍රාස්වාසය මෙනෙහි කළෙමි. ආස්වාසයට වඩා ප්‍රාස්වාසයේ දිග බව දැනුනි. විනාඩි 10ක් පමණ ආස්වාසයේ ප්‍රාස්වාසයේ විවේකීව සිදු වුනි. පසුව සිතවිලි වල නොකඩී ගලා එන්නට විය. ඒ අතරම මුහුණ කෙල ගෙලහා අත් තද කැසීමක් ඇතිවිය. එය ඊතා පීඩාකාරී තත්වයක් විය. හිසෙහි උකුණන් නලියන නලියන්නා වැනි විය. යටිපතුල් ඊතා උණුසුම් ගතියක් දැනුනි. හරියටම ගිනි මැලයකට අල්ලා සිටින්නාක් වැනි උණුසුමකි. කොඳුයට peeliyei හා තුනටිෙහි වේදනා දැනුනි. එවිට වේදනා වේදනා යනුවෙන් සිහි කළෙමි. මුහුණේ කැසීම තදබල ලෙස දැනුනි. එය වම්පසින් මුහුණට ඇතුල්වන්නාසේ සේය. ඔබ වහන්සේ ධර්මදේශනාවේදී දුන් උපදේශයන් කෙරෙහි අවධානය යොමු කළෙමි. එමෙන්ම දානය පිරිනමන පින්වතුන්ගේ ආචාරශීලී බවත් කැපකිරීමත් මෙනෙහි කරමින් දැඩි චිත්ත ධෛර්යයක් ඇති කරගතිමි. සිතට තරවටු කිරීමක්ද සිදු කෙරිනි. තවත් විනාඩි 15ක් 20ක් පමණ කාලයක් මේ සිතත් සමග යුද්ධයක් කිරීමට පෙළඹුනිමි. සිතට ගලාගෙන ආ සිතවිලි එකින් එක පිටතට යන බවක් දැනිනි. කැසීමටද කැසීමද පහව ගොස් ඇත. දැඩි වේදනාවක්ද නැත. සිත සිතා ඊ타මත් සංසුන්නිය. ප්‍රීතියත් ප්‍රමෝදයත් නිස්කලංක බවක් දැනුනි. මෙහිදී වම් පසෙහි සිට දකුණු පස දකුණට විහිදෙන සිහින් ආලෝක ධාරා දිස්විය. එය සිහින් නිල් පාට රේඛාවක් වැනිය. විනාඩි දෙකක් තුනක් පමණ එසේ දිස්විය. සිත බෙහෙවින්ම සංසුන් වූ අතර එය පාවෙන්නට වැනිවිය. භාවනාව අත්හැරීම සිත් නොවිය. එහෙත් භාවනාවට ඇලුම් කිරීම තෘෂ්ණාවක් වේදයි යන සිතවිල්ල සිතට දැනිනි. එය පාප සිතවිල්ලක්ද නොදැනිමි. ඇස්සර බලන විට වේලාව රාත්‍රී 9 පසුවී තිබිනි. සක්මනේ හිඳ වම දකුණ යනුවෙන් මෙනෙහි කරමින් සක්මනේ යෙදුනි. මුහුණේ හා බෙල්ලෙහි කැසිල්ලක් ඇතිවිය. එය ගණන් නොගෙන දිගටම සක්මන් කළෙමි. එක් පාදයක විලුඹ එසවීමත් අනෙක් පාදයේ විලුඹ පොළවට පතිත වීමත් එකවර සිදුවන බවක් දැනිනි. සිරුරේ වම් පසට දකුණු පසට වැනෙන්නාක් මෙන් සමබරතාවයෙන් නැතිවන්නසේය. එහෙත් ඉඳගත්තේ නැත. පාදයේ ඔසවනවා, යවනවා, තබනවා වශයෙන් මෙනෙහි කරමින් දිගටම සක්මනේ යෙදුණෙමි. ගරුතර ස්වාමින් වහන්සේ භාවනා කරන හැම විටම මෙසේ තදබල ලෙස මුහුණ කැසීමක් ඇතිවන්නේ මාගේ භාවනාවේ දෝෂයක්ද? අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් දෙපා නැමදilla සිටිමි. ඔබ වහන්සේ මතු බුදු වන බව ප්‍රාර්ථනා කරන්නේ නම් මේ සිදු කරන ශාසනික සේවාව ප්‍රාර්ථනාවක්ම වේවා. ප්‍රාර්ථනා නොවේවා කියලා කියන්නේ ප්‍රාර්ථනාවක්ම වේවා කියලා. ඈ වේවා කියලා. ඒක අපි පැත්තකට දාමු. කෙසේ නමුත් මේ රචනය ලියන්න පුළුවන් නම් මේ කෙනාට නැවත සැරයක් මේ ඉස කහනවා, කොන්ද නලියනවා, කකුල් වල දැවිලි තැවිලිනවා, කඳ නැමෙනවා කියන ශරීරාංග ටික අයින් කරලා එතකොට ධාතු මනසිකාරය වැටෙයි. නලියනවා, රත් වෙනවා, වැනෙනවා, කහනවා. මේ ශරීරංගයට දාපු ගමන් ඕක අමුතුම කෙලෙසක් වෙනවා. ඒ නිසා මේ රචනෙම ආපහු ලියන්න ශරීර කොටස් අයින් කරලා මට නලියනවා දැනෙනවා. මට පිච්චෙනා වගේ දැනෙනවා. තත්ත්වය රස්නේ. මට කම්පන දැනුණා. ඒකට බලන්න ඒක නිකන් ලස්සන ධර්මක මාතෘකාවක්. මේ කොන්දයි නලියන්නේ, ඔළුවයි කහන්නේ, ඇද්දකේ නලියන්නේ කියලා ඔය ඉඳුරන් දාපු ගමන් ඒක හරි සංවේදී වෙලා දෝමනස් එකට යනවා. දෝමනසේ සම්පූර්ණයෙන් මෙන්නේ ශරීර කොටස් නැතුව භාව ලක්ෂණ වශයෙන් ලියන්න. ගති වශයෙන් ලියන්න. ස්වභාවසක් වශයෙන් දකින්න. ඒතර පෙනේ මේක අනුංගීතර වෙන දෙයක් තියා තමන් බලනවා. එතකොට ඔච්චරවත් වෙලා යන්නේ ඕක හරි පැත්තට වැටේ. ඒ නිසා මේ ශරීර කැලිත් එක කතා කරන එක බබාගේ භාෂාව කියලා හිතා ගන්න. ශරීර කැලි නැතුව කම්පන චංචල නිශ්චල කති උණුසුම් සිසිල් ගති නැත්තම් ස්වභාව භාව කතා කරන එක ආර්ය වේවහාරය කියලා හිතන්න. ඒ නිසා පුළුවන් තරම් මේ බබාගේ භාෂාව පැත්තකට දාලා ආර්ය වේවහාරයට දාලා බැලුවොත් පේනේවි ධාතු මනසිකාට අපි කොච්චර අප්‍රිය කරනවද කියලා. ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයේ මෙච්චර ලස්සනට පෙන්නද්දී අපි ඒක බයට කාරණාවක් චකිතට කාරණාවක් කරගන්න මේ ධාතු ක්‍රියාත්මක වෙන තැන ශරීරාංග නම් කරන්න යන්නේ ඒ නිසා ඒක උපක්‍රමශීලීව ශරීරාංග නැතුව මේ කම්පන ගති, චංචල ගති, නලියන ගති, උණුසුම් ගති, සිසිල් ගති කියලා බලන්න. ඒක බොහොම උසස් භාවනාවක් යන්නේ. ඒක අර ළමා ගතියටපත් කරගන්නේ මේ ශරීරාංග දාගෙන ඉන්නේ. ඉතින් ඒක නිකන් අභ්‍යාසයක් විදිහට ওই රචනෙම ඒක නැතුව ලියලා බලන්න කොච්චර වෙනසක් වෙනවද කියලා. මේවා තමයි අපිට බුදුරජාණන් වහන්සේ දීලා තියෙන උපක්‍රම මේ ශරීරේ ගහ ගන්න නැතුව භාව ලක්ෂණ දකින්න. ධාතු ලක්ෂණ දකින්න. ගති දකින්න. ඒ ගති එළියේ තිබුණත් ඇතුලේ තිබුණත් ඒවා සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයකට. මේ ඔළුවේ උකුණ නලියන්නේ කකුල් දෙක පිච්චෙනවා කොඳු ඇට පෙළ දිගේ වේගයක් නගිනවා ඇස් දෙක නලියනවා කියන්නේ කිව්වම නිකාන් සාහිත්‍ය කෘතියක් වෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් මේ පැත්තෙන් මෝරච්ච ස්වරූපයට යන්න ගියොත් භාවනා ඊටත් වැඩි ඉක්මනට ඉස්සරහට යනවා. හොඳයි අපි වෙලාව පැයක් ගත වෙලා තියෙනවා. ඉතින් ඉවර වෙන්න ඉස්සලා කාට හරි වෙන කියන්න කරන්න කල්තබපු දෙයක් තියෙනවා නම් මේ වෙලාව ගන්නයි කියලා කියනවා කෙටියෙන්. මේ අර ඉස්සලා කියපු ප්‍රශ්නේ අර ඇහැට මායාවල් වගේ පේනවා කියන එක මේ මට මෙන්න මේක දැනගන්න ඕන මේ මම gedara තනියම සිල් සමාදන් වෙලා පසළොස්වක දවසක තනියම කාමරේ භාවනා කර කර හිටියා. ඒ වෙලාවේ මනසේ කිසිම මැවීමක් එහෙම ඇස් දෙක පියාගෙන එහෙම හිටියේ නෑ. භාවනා කළා. චුට්ටකට නිකන් ඇස් ඇරියා සාමාන්‍ය විදියට හොඳ සිහියෙන්. ඒ හොඳ සිහියෙන් ඇසෙල්ලා බලනකොට අර අහසේ තියෙන මහා අර තරුව නිකන් මගේ කාමරෙන් ඇවිල්ලා මට පෙනිලා නොපෙනී ගියා. මං හිතුවා මොකද්ද මේ කියලා මායාවක්. මං ඉතින් ඒක අහිතෙන් අත්හැරියා. දැන් ඊට සමාන ප්‍රශ්න නැගුණ නිසා මම මේ වෙලාවේ මතක් කරේ මොකක් කියලා දන්නේ කියලා. මේ ලොකු තරුව භාවනා පැත්තෙන් විග්‍රහ කරේ නැත්නම් එක්ක බයක් පහළ වෙනවා. එහෙ නැත්නම් කේන්දර බලන්න යනවා. මේ කියන එක නා මේක කියලා තියෙන 1800 ගණන් වල ප්‍රධාන නඩු සාලාවක විනිශ්චයකාරවරයාගේ මුණුබුරාට කතා කරලා කියලා තියෙනවා මගේ දැන් ඇස් පේන්නේ නැහැ. ඒ නිසා මට මේ මේ දර්ශන පේනවා. මේක කොලේක ලියලා තියාගන්නේ. මේවා දැක්කට මම බය නැහැ. මේක මේ මේ මත් කරන දෙයක්වත් මානසික අසහනයක්වත් නෙමෙයි. මෙහෙම එකක් තියෙනවායි කියලා. එයාගේ නම චාල්ස් මට මතක නැහැ. ඇබෝද කවුද කියලා කෙනෙක්. ඒ නිසා මේ සින්ඩ්‍රම් ට්‍රීටි කියන්නේ චාල්ස් ඇබේ සින්ඩ්‍රම් කියලා. ඉතින් ඒක මේ මාර් කියපු සිද්ධිය මෙයා ගිහලා නර්ස්ට කතා කරලා පස්සේ ලෙඩක් කියනවා කරුණාකර මේ මිසීට කියන්න මේක සින්ඩ්‍රෝම් එකක් දන්නේ මේක ලෙඩක් නෙවෙයි මට කරදරයක් නෙවෙයි හැබැයි මේක පේනවා ඒක ඔයා කරදර හිත ගන්න එපා මේ ඇස් හොඳට තිබුණේ ඇහැ දුර්වල වුණාට පස්සේ ඒ ඉන්ද්‍රියෙන් නිකුත් කරන සංඥා තමයි දැක්කේ නැති දේවල් දගන අමතක වෙච්ච දේවල් මේ භාවනා කරනකොට බුදුරජාණන් ශ්‍රාවට පොදුවේ කියලා තියෙනවා මේ විඥානයේ හතරමං අන්තික මායා පෙන්නන මායාකාරී. ඒසාව ඌට ගිම් වැඩ ගන්නකම් ඌ බොහොම ආදරෙන් අපිත් එක්ක ඉන්නවා. ඌගේ වැඩ නොගත්තනේ ඌ වැඩ පෙන්නනවා. ඊට පස්සේ අපි දන්නේ මේ පෙන්නන වැඩේ ඇත්තද නැත්තද කියලා මේක සංකල්ප ඇත්තද මේ ප්‍රත්‍යක්ෂයක්ද කියලා මොන යකාටවත් තෝරන්න බෑ. ප්‍රශ්නේ වෙන්නේ මේකට බය වුණොත්. ප්‍රශ්න වෙන්නේ මේක ලෙඩක් කියලා ගත්තොත්. ඊට පස්සේ ඒක වට කරන අපේ ගෙවල් වල මිනිස්සු ඉතින් තොවිල් නටන්නයි, බයිලන්න නටන්නයි පටන් අරගත්තාම ඒකට මේ තොවිල් කාර්යෝ හරි කැමතියි. කට්ටඩියෝ හරිම කැමති. ඉතින් අර මිනිසයා කියලා තියෙන්නේ මේකට මම බය නැහැ කියලා ලියාපන්. මෙන්න මේකයි දැක්කේ කියලා ලියාපන්. මේ මනසේ ඇති. ඉතින් දැන් ඒක ගිහිල්ලා කිව්වහම මිනිසුන්ට සාන්තියක් තියෙනවා. මොළුව ඔළුව කෙලින් තියෙන මිනිසුන්ට සාන්තියක් තියෙනවා. මේ මනස කියන්නේ පෙන්නන්න ඕන දේත් පෙන්වන දේත් පෙන්වන. මුචි ඒක නිසා නාකියෝ නාගිච්චෝ කතා කරන එක වටිනවා. නෑ ස්වාමීන් වහන්සේ ඉතින් කාට හරි කියලා දින එකත් හොඳයිනේ මේ වගේ තරම්. හොඳයි. මොකද නැත්නම් එහෙම අපිටත් නූල් බඳින්න වෙනවා. ඇයි මේ නාකියෝ නාකියෝ ඉන්නකොට දවල් හීනත් පේනවා රෑ හීනත් පේනවා නාකියෝ දන්නවනම් මේක මේ හැටි කියලා කට වහගෙන ඉඳී. එහෙම නැත්නම් ඒක කියාවි මිනිසුන්ට සැකේ නැති වෙන්න. එහෙම නැත්නම් භාවනා නොකරන සතියේ නැතුව සතිය සතියේ නැතුව සද්ධාව නැතුව සීල නැති කෙනෙකුට මේක වුණා නම් මොකද වෙන්නේ කියලා බලන්න. ඒ මිනිසුන්ට අපාය යන්න ඕනේ නැහැ. ඒ විතරක් නෙවෙයි ගෙදර ඔක්කොම ඉවරයි. මොකද අපිට සීලය තියෙනවා අපිට සද්ධාව තියෙනවා අපිට සතිය තියෙනවා අපිට පේනවා භාවනා කරනකොට මේ පිසු කෙලි දැකලා තියෙනවනම් අය ඕක ඕකට බය වෙන දෙයක් නැහැ නේ කියන්නෙත් නැහැ කියනවා අනික් ලෝකයට දැනගන්න මේකෙදිත් ඒ අග්‍රවංශකාරතුමා මොනුපුරාට කතා කරලා ඉල්ලන මේ සටහනක් තියාගන්න මට මෙහෙම දෙයක් වෙනවයි කියලා මොනුපුරා සයිකියාට්‍රි දන්න කෙනෙක් එයා මේක ලියලා තිනවා මේක මනසේ ඇති තත්වයක් දන්න මිනිසු ගණන් ගන්නෑ ඒ තියා දන්න මිනිස්සු මේ පේන දේ ගණන් ගන්නෙත් නැහැ. ඒකත් බොරුවක්. ඒකෙත් තියෙන්නේ මවාපෑම. ඉතින් ඒක නිසා මේ වගේ තැන්වලදී අපි මේවා කියනකොට සයිකියාට්‍රිස්ලා හම්බෙන්නේ නැතුව මේවා ගණන් ගන්න නැතුව මේවා වැඩි වෙදකම් කළ යුතු බේත් නෙවෙයි මේවා. මේ වෙදකම් කළ යුතු ලෙඩ නෙවෙයි. මේවා හදාගෙන ඕනි තරම් නටන්න පුළුවන්. ඕන තරම් තොইল නටන්න පුළුවන්. ඒක තමයි ලෝකේ කියන්නේ. සද්ධාව තියෙන මිනිහට සීල තියෙන මිනිහට සතිය තියෙන මිනිහට නැත්නම් සද්ධාහ තියෙන ගෑණීට සීල තියෙන ගෑණීට සතිය තියෙන ගෑණීට ඕව ගණන් ගන්න දෙයක් නැහැ. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා ගාල්ලෙන් පිස්සු කෙලියක් කරලා කිව්වේ ගැන. ඔබ වහන්සේට নমස්කාර කරමි අවසර ස්වාමීන් වහන්සේ මේ අර අංග ඇඟ චලනය වෙනේවත් මේ ධාතු හැටියට බැලුවොත් ඒක හොඳයිද? නෑ එහෙම නැත්නම් ඉතින් බේත් කරන්න වෙනවා. එහෙම නැත්නම් සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යන්න ඕනේ. ධාතු වශයෙන් බැලුවොත් බුදුහාමුදුරු කෙරේ තව 7000 ඇති වෙනවා ලෙඩ තනිප වෙනවා. එහෙම මම බැලුවා ඊයේ ඔබ වහන්සේ කීවනේ ඒක ටික කරන්න කියලා ඒ විදිහට පැය දෙකක් වගේ මේ පරයන්ක භාවනාවේ ඉන්නකොට පිටිපස්ස ඉඳගෙන ඉන්න කොටස රත් වෙනකොට මම ඒක ආපෝ තේජෝ ධාතු හැටියට බැලුවා. කටට කෙලවුණනකොට ඒව ආපෝ ධාතු හැටියට බැලුවා. මේ නාසය එහෙම දඟලනකොට ඇඟිලි දඟලනකොට පඨවි ධාතුව වායු ධාතුව කම්පණීමක් කියලා බැලුවා. එතකොට ඒව දෙපාරක් ඇවිල්ලා නැවතිලා ගියා. අර ඉඳගෙන ඉන්නකොටස රත් වෙන එක නම් නැවතුනේම නැහැ. ඉතින් මම හිතාගත්ත භාවනාසනයේ අපහසුයක් වෙන්න ඇති කියලා නැගිට පය දෙකක් විතර ඉඳලා. ඒකත් තේජෝ ධාතු විදියටම බලාගෙන ඉන්නම එකද හොඳ වෙන්නේ නෑ නෑ ඔය යන විදිය හරි අපි වෙනදට වැඩි ටිකක් බලාගෙන ඉන්නවා හැබැයි මේ ධාතු මෙනෙහි කරන්න යන්න එපා දැනගන්නවා රත් වෙනකොට තේජෝ ධාතු ගලනකොට ආපෝ ධාතුව. කම්පන චංචල වායෝ ධාතුව කියලා දැනගන්නවා මිස මෙනෙහි කරන්න යන්න බෑ. මොකද එක තැන 10ක් 15ක් එනවා. ඒ නෙකොට තමයි භාවනාව හොඳටම යන්නේ. ඒ ඔක්කොම තොවින්නට අදී තමයි දැනගෙන ඉන්නවා. මේ ශාරීරියේ මායා ශාරීරිය කොටස් අල්ලගෙන නැටුවට මේ ධාතුන්ගේ භාෂාව. යෝගාවචරය ධාතුන්ගේ භාෂාව දැනගන්න ඕනේ. දැනගන්න පස්සේ උත්තරෙත් ඒකයි ප්‍රශ්නෙත් ඒකයි. දන්නේ නැතුව මේක වාතව අමාරුවක් කිව්වොත් ඔන්න වාතෙට බේත් දොන්න වෙනවා. පිත්තමාරුවක් කියලා ගත්තා. ඒකට බේත් බොන්න ඕන. ඉතින් බේත් බීපුවම මේවා තව වැඩි වෙනවා. ඒ නිසා එතනම ඉවර කරන්න පුළුවන්. ධාතු මනසිකාරය කියලා කියන උත්තරයක් බේතක් ප්‍රතිපදාවක් සතියේ තියෙන බාට හොඳම ලක්ෂණයක්. මේක හිතලුවක් නෙවෙයිනේ ඇත්තම සිද්ධ වෙන්නේ. ඒක දිගටම බලන්න හොඳම වැඩේ අපි ගත්තොත් තේජෝ ධාතුන ඉඳගෙන ඉඳලා ලැබුණේ. එහෙම. අපිට බැරි නිසා අපි නැගිට්ටා. නැගිටට පස්සේ මේකට මොකද වෙන්නේ බලන්න. ඒක නැතිලා ගියේ. නෑ. ඒ නිසා ඉඳගෙන හිතන්න මම නැගිටිනවා කියලා ඒත් නැති වෙනවා. ඉඳගෙන හිතන්න හරි මම නැගිටින්න හදනවා කියලා පොඩ්ඩක් යහට වෙන්නල්ලා බලනකොට මෙයා ගිහිල්ලා. ඒ රත්ීනෙම තවත් ඉන්න පුළුවන්කම තිබුණා. ඒත් හොඳයි. මම හිතියේ නෑ ඉතින් නැගිටලා අපිට ඇවිල්ලා තියෙන යම් ප්‍රමාණික ඉදිරියට ගිහිල්ලා මේ ඔක්කොම නාඩගම් තියෙන්නේ අපේ භාවනාව කඩන්නයි. අපිට කරන්න තියෙන්නේ දැන් උඹ ආපේක වාසියට ගන්නවා, බේතකට ගන්නවා, උත්තරයට ගන්නවා. මම උඹම ධාතු මනසිකාට දැම්මට පස්සේ ඒ සමහරලාට උස උලන්න බැරි තත්යකටපත් වෙනවා. ඒ මොකක්කටවත් නෙවෙයි. මේ පරියන්කේ නැගිටපු ගමන් නැහැ. මේ නැගිටලා ගිය ගමන් නැහැ. ඒ නිසා ගිහිල්ලා ඕනේ නම් කරන්නේ පරියන්කේ පොඩ්ඩක් නැගිටලා ගිහලා ආයෙ වාඩි වෙලා බලන්න. හරියට ඇවිල්ලා ගිය බවක්වත් මතක නැහැ. ඔය පොඩි උන්ට සූපුව දෙන වැඩේ දන්නවනේ. අඬනකොට එහෙම මොකද්ද වෙන්නේ? නල වෙනවනේ. ඌ කට වහ ගන්නවා. සූපුව උරනකොට අඬන්න බෑනේ. ඉතින් සූපෝ නැතු ඉතින් අම්මා ළඟට තනේ තියෙන තාත්තනේ සූපෝ දෙන තාත්තා ළඟ තනයක් නැහැනේ. ඉතින් තාත්තා කරන්නේ සූපෝ දෙනවා අම්මා එනකන් හිටපාඩු පුචු පුචු පුචු පුචු කාලා උරනවා. ඒකට අම්මගේ තනේ උරනවා වගේ. ඒ වගේ එකක් තමයි බුදුහාමරෝද 84000ක් ධර්මස්කන්ධය කියලා අපිට දීලා තියෙන සූපුවක්. උරණ එකයි තියෙන්නේ. ඉතින් අඬන්න උරන්න දෙකක් කරන්න බෑනේ. ඌට තේරෙන්නේ නැහැ මේ කිරි නෙවෙයි එන්නේ කියලා. උගෙම කෙල. කෙල කිරි රහට එනවා ඒ වෙලාවේ. ඉතින් මාත් කරන්නේ සූප්පෝ දෙන එක තමයි. ඒ අපි බුද්ධ පුත්‍රයනේ. ඒකම ප්‍රශ්නයකටත් උත්තර නැහැ. බය වෙන්න එපා. ප්‍රශ්නෙම උත්තරය. මේ ප්‍රශ්නේ එනකොට මේ සතිය පිටවන්න හේතුවක් කරපුවාම උත්තර මේකට හිතන නෑ නෑ ඊගා මෛත්‍රී බුදුහාමරෝ මේ අතේ ගුලියක් ගෙනෙයි. අර මහෞසද වගේ ඉංගල එක එක නාගේ පොට්ටු තියතියයි කියලා. ඒතකොට ලෙඩ සනීපෙයි කියලා. එහෙම හිතනවා හොඳයි. එහෙම එකක් නැහැ. ඔය ප්‍රශ්නේම තමයි උත්තරයක් වෙලා තියෙන්නේ. ඒකයි දුක්ඛ සත්‍ය පළවෙනියම තියලා තියෙන්නේ. ওই දුක්ඛ සත්‍යයේ ලකුණු. ඒකට වඩා සාදර වෙන්න වෙන්න අපි චතුරාර්ය සත්‍ය අඩු ගානේ පළවෙනි සත්‍ය අවබෝධ වෙන. ඉතින් දුක එනකොට දුවන්න පටන් ගත්තොත් අර බල්ලෝ ඒ කන්නගෙනකොට දුවන්න දුවන්න බල්ලා එලවනවා. ඒක සැරයක් නතරලා බලන්න ඒක සැරයක් කයි එච්චරයි ඊට පස්සේ ඉවරයි. පරයන්ගේ ගොඩාක් වෙලා හිටියක් කමක් නැහැ නේද? ප්‍රශ්නයක් නැහැ. ඒක මේ ජයග්‍රහණයකුත් ඕ පරාදයක්වත් නෙවෙයි. කොහොම හරි පරියන්කේ හරි හිටගෙන අපි ඉන්නවනේ. ඉන්න බව දන්නවනම් පැය 24ෙම රහත්. ඔක මේ පරියන්කේ නෑ වැඩිපුර ආනිසංස ගතියක්. සක්මනේ නෑ ඉඳීම දන්නවනම් මම මැරිලා නෑ. මට නිින්ද ගිහිල්ලා නෑ. මට ක්ලාන්ත වෙලා නෑ කියලා ඉන්න ඉරියව්ව දන්නවනම් කොයි ඉරියව්වත් එකයි. ඒ නිසා පරියන්කේදී නම් වැඩියෙන්ම තමයි දැනගන්න පුළුවන් වෙන්නේ මම වෙමි. මම ඉන්නවා මම මැරිලා නැහැ කියලා ඒකට පොඩ්ඩක් උදව් කරන්න. නමුත් ඉරියව්වේ නැහැ කිසිම කෙලෙසයක් හෝ පිනක්. හැම තැනදීම දැන් ඔය මට කියනකොට මතක් වුණ එකයි පැය දෙකක් ඕක දැනගෙන හිටලා ඉඳලා තියෙනවා.